තියෙන වටිනා සූත්‍රයකින්. ඒ සූත්‍රයේදී අපි මුල් දවස් දෙකේ මතක් කරගත්ත විදිහට කෙනෙක් මේ සංඥාව හරහා මේ ලෝකයේ ස්වභාවය දැනගෙන ඒ ලෝකෙන් ඈතර වීම පිළිබඳව පිටක් නැත්නම් ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. ඒ විදිහට ලෝකය වටහා ගැනීමක ඇති හැටි වටහා ගැනීම කටයුතු කරන කෙනාට සර්වඥන් වහන්සේ මේ ආනන්ද සප්පාය සූත්‍රයේ මුලින්ම පෙන්වන්නේ මේ මූලිකම අභියෝගය වෙලා තියෙන මේ කාමය ඒ කාමය තමයි පුද්ගලයාට සංසාර බැම්මක් ඇති කරලා දිගින් දිගටම මේ සංසාරේ බැඳලා තියලා මේ දුක් සසරක් ඇති කරලා දෙන්නේ ඒ නිසා එවැනි සංසාරය අවබෝධ කරන ලෝකය අවබෝධ කරගෙන කාමයේ අවබෝධ කරගෙන සංඥා අවබෝධ කරන්න යන කෙනාට ඒක මගාරවලා ඒක නොදැන කරන්න බෑ. ඒ නිසා ඉස්සල්ලාම ඒ කෙනාට සලකා බලන්න සිද්ධ වෙනවා මේ කාමයාගේ වර්තමාන වශයෙන් ඉදurang පිනවීම, ඒ වගේම එවැනි ඉදurang පිනවීමක පැවැත්මක් සම්ප්‍රායික වශයෙන් මත්තරත් එහෙම නැත්නම් Tamange අනික් නෑදෑයින්ටත් ලබා දීම සඳහා අසීමිත ප්‍රයත්නයක් මේ ප්‍රයත්නේ නිසාමත් දැහැහෙන දුක් විඳිනවා. නමුත් ඒවා අසහාතක වීමෙන් විඳින්න වෙන ප්‍රකාශ කරන්න බැරි දුක්කඳ මෙතකයි කියලා නෑ. කෙසේ නමුත් ඒක ලැබුණත් පුදුමාකාර නඩත්තුවක් දුකක් ඒකේ තියෙනවා. කවදාවත් සන්තුෂ්ඨතාවයටපත් වෙන්නේ නැහැ. ඌණ භාවයෙන් ගොඩ ඉන්නත් බෑ. ඉතින් අන්නේ විදිහේ ඒ ස්වභාවය යම් කිසි කෙනෙක් මැරෙන්නේ ඉස්සෙල්ලා ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා වයසට යන ඉස්සෙල්ලා දැනගත්තොත් යාට සිද්ධ වෙනවා මේ සම්ප්‍රායික සහ ධිට ධම වශයෙන් තියෙන <clears throat> කාමයේ ඇති ඇති දැක ගන්න. ඒ සඳහා තොරතුරු නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ සඳහා ඒ දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් ඒ යෝනිසමනසිකාරය නැතිකම. ඉතින් යම් කෙනෙක් ඒ යෝනිසමනසිකාරය ඇති කරගෙන පරිේශන මට්ටමකින් හෝ වේවා తాවකාලික පදනමින් හෝ වේවා මේ කාමයෙන් වෙන් වෙලා ගත කරන්න උත්සාහ කළොත් ඒ පුද්ගලයා ඊට වැඩිය භයානක නැත්නම් ඊට වැඩිය අනතුරුදායක ඊට වැඩිය විශ්වාස කරන්න බැරි තත්වයකටපත් වෙනවා කාමයෙන් වෙන් වුණාට කාම සංඥාවෙන් වෙන් වෙන්න බෑ. ඒ කාම සංඥාව ඒ පුද්ගලයාට හොල්මන් කරන්නේ නීවරණ මුවාවෙන් නීවරණ ධර්ම වශයෙන් ඉතින් ඒකේ නා ලොකු සටනක් කරුවා කියලා හිතනවා කියනවත් වටිනවා මේ කාමයේ වස්තුන්ගේ වෙන්වීම අබිනිෂ්ක්‍මණය ඒ වුණාට ඒ කායික විවිකේ ලබා ගත්තට යම් හේකින් ඒ කායික විවිකයේ චිත්ත විවිකයක් බාටපත් කරගන්න ගියොත් කාම වස්තුන්ගෙන් බැටදීම පහරදීම අයින් කරාට ක්ලේශ කාමයන්ගෙන් විශාල අභියෝගයකට ලක් වෙනවා. ඒකට අපි කියනවා කාම සංඥාව කියලා. ඒ කාම සංඥාවෙත් අර වාගේම පැති දෙකක්. දැන් අපි මේ කතා කරන සංඥා කියන චෛසිකය ගැන ඒකෙදී සර්වඥාන්සේ පෙන්නනවා යම් විදියකට කනකස්බෑවෙක් වියසිදුරින් අහස බලන්නාසේ තමන්ගේ මේ වර්තමාන මොහොත ඒ කාමයන්ගෙන් වෙන් කරලා තියාගෙන හිටියොත් ඒ කෙනාට ඒ ලබාගත් ඒ චිත්ත తত্ত্বය අධිචිත්ත తত্ত্ব කියලා කියන්නේ ඒක දිගටම ලබා ගන්න එහෙම නැත්නම් එවැනි තත්වයක් සහතිකයක් කරලා ලබා ගැනීම සඳහා ලොකු බයක් ඇති වෙනවා වර්තමාන වශයෙන් මේ කාම සංඥාවෙන් වෙන්වීම මොනවා හරි ප්‍රයත්නකින් කරලා කරගන්න පුළුවන් වුණාට මේක දිගටම සම්ප්‍රායික වශයෙන් කරගන්න පුළුවන් වෙයිද කියලා. මොකද කාමයේ ඒ වගේ තරම් නොවන විදියට පිටිසුදු මනසටත් අපිරිසුදු මනසටත් එක විදියට පහර දෙනවා. ඒ කාමයට ලැජ්ජාවක් නැහැ. තමයි මේ පහර දෙන්නේ පිරිසුදු මනසකටද කියලා. නැත්නම් අපිරිසුදු මනසකට කියලා. ඒ නිසා සම්ප්‍රායික වශයෙන් මත්තට මේ අද ගන්න ඒ චිත්ත ප්‍රවෘත්ති පිරිසිදුකම තියාගන්න පුළුවන් වෙයිද කියන එක යෝග ජීවිතයට ආපු කෙනාට පමණක්ම තියෙන දුකක් ඒකට කියනවා නෙක්ඛම්මසිත දෝමනස්සය කියලා. ඒකේ නිකුණට පස්සේ Tamanට එන අලුත් දොමනසක් කාම ලෝකේ ඉන්නකොට තියෙන කාමය දැනටත් මතරත් ලබා ගන්න එක. ඒත් ඒකේ වෙන් වෙච්ච කෙනාට අභිනිෂ්ක්‍මණය කරපු එකනට නික්ඛම්මයක් කරපු කෙනාට ඒ නික්ඛම්ම වාසයෙන් ලැබිච්ච කාය විවේකී චිත්ත විවේකයක් බාටපත් කරන්න ගියාම අභියෝග දෙකක් තියෙනවා වර්තමාන චිත්ත ප්‍රවෘත්ති පිරිසුදු කර ගැනීම එකක් අනිත් එක සම්ප්‍රායික වශයෙන් මේ ලැබගත්ත ඒ චිත්තක්ෂණය දිගට පාත්තන්න පුළුවන් වේද කියලා. දැන් මේ වගේ සුදු ඇඳගත්ත ගිහි පිරිසක් දවස් 10ක භාවනා කරනකොට ඒත් ඒක තුළදී අපි හිතමු ප්‍රයත්නයේ සාර්ථක වීම නිසා යම් කායික මානසික විවේකයක් ලැබුවා නම් 9 10 වෙනි දවස් වෙනකොට දන්නවා දැන් ගෙදර ගියාට පස්සේ මේ කියන සෙනෙහස මේ කියන විවේකේ මේ කියන පිරිසුදුකම මේ කියන සිල්ලතුන් දැකීම විවේකීව නැවතිලි වැඩ කරන්න පුළුවන් ගතිය නෑ ඒ නිසා ගෙදරට යන්න ඉස්සර වෙලාම මෙහෙන් දැද්දිම අන්තිම දවස් වෙනකොට ආයෙ හිත කාම සංඥාවන්ගෙන් ආතුර වෙනවා. වර්තමානයේ ලබා ගන්න බලුවා. නමුත් මත්ත ගැන බයක් තියෙනවා. ඒ නිසා මේ කාම සංඥාවල් ඒ විදිහට දෙආකාරයකට බැට දෙන නිසා අපිට මේ සටන දියත් කෙරුවොත් කාමයට විරුද්ධව ඒ සටනට අපි කියනවා අබිනිෂ්ක්‍මණයෙන් ඒ සටන හමාරයි. නමුත් කාම සංඥාට විරුද්ධව කරන සටන දෙතවර කරන්න වෙනවා. එකක් තමයි වර්තමාන මොහොතේදී ඒ කාමයෙන් තොර චිත්තක්ෂණය හඳුනා ගන්න එක ආශ්‍රය කිරීම. ඒකට කියනවා ආශේවන ප්‍රත්‍යය. නම් කිසි කෙනෙකුට භාවනා කරලා කරලා හරිය වෙලාවක අනි මගේ මේ චිත්තක්ෂණයේ කාමේ නෑ, ද්වේෂේ නෑ, ඉති කයේ දල දනුගති නෑ කියලා ඒ කර්මන්නේ සිසිල් සාන්ත තත්ත්වයට ආවට පස්සේ එයාට තේරෙනවා මගේ හිතට ඒ නිර් මල ඒ වගේම නික්ලේශී තත්වයක් ඇසුර ලබා දෙන්න පුළුවන් කියලා. ඇතර මේ වගේ භාවනා මධ්‍යස්ථානයක අපි බලාපොරොත්තු වෙන්නේ ඇසුර ලබා දීම තමයි. එහෙම නැත්නම් මේ කාමයෙන් පටන් ගන්න කාමයේම ගත කරලා කාමයේම මැරෙන ජීවිතයක් තියෙනවා ඒක ඇත්ත. නමුත් කොච්චර කාලයක් කාමයේ ආශ්‍රය කරත් ਸਰවචනන්සේ පින්නපු ක්‍රමයට නැත්නම් ඒ ප්‍රතිපදාව අනුව සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කෙරුවොත් ඇසුරක් පෙන්ලා දෙන්න පුළුවන් මේ කාම ලෝකයේම වෙනමම ආයතනයක් තියෙනවා මේ කාමෙන් වෙන් වෙලා ඒක කියන්නේ කාමච්ඡන්දෙන් ව්‍යාපාදයෙන් සහ කායස් කායචිත සාරද්ද කමෙන් වෙන් වෙලා විවේකයක් ලබන්න පුළුවන්. නමුත් මේ ලබාගත් ඇසුර නැත්නම් මේ ලබාගත් ආශේවන ප්‍රත්‍ය භාවන ප්‍රත්‍යක් වඩපත් කරගෙන නිතර භාවිතා කරමින් දවස පුරාම නැත්නම් මත්තටත් මේ ලබාගත් විවේකයේ ලබා ගැනීම සඳහා අපිට Brahmachari ජීවිතයක් තපස් ජීවිතයක් ආධ්‍යාත්මික ජීවිතයක් අබිනිෂ්ක්‍මණය කරපු ජීවිතයකට සැලසුම් කරන්න වෙනවා. ඉතින් එතන තියෙනවා ආශීවන ප්‍රත්‍යක් වශයෙන් තමයි මේකට පින්න තියෙනවා කල හැකි බව පේනවා. නමුත් ඒක හැම වෙලාවෙම පවත්න්න බෑ. රවුවට මොකද ඊගා චිත්තක්ෂණේ කෙලසෙනවා. ආන්නේ විදිහට දිගින් දිගට දිගින් දිගට ඒකේ නා ලබාගත් අධ්‍යක්ෂ මේ කාය චිත්ත දරත නැති తত্ত্বය දිගට පැවැත්වීමට ගත කරන ජීවිතය තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. යෝගාවචර ජීවිතය. එහෙම නැත්නම් භෝග ජීවිතයක් තියෙන භෝග ජීවිතය කියලා කියන්නේ කාම භෝගී ජීවිතය. දැන් මේ යෝගාවචරය කියන කෙනා කාමෙම හැදිච්ච කාමෙම ගොඩ නැගිච්ච කෙනෙක්. ඒ භෝගී ජීවිතය හොඳටම දැනගෙන ඒකින් අතහැරලා ඇවිල්ලා යෝගී ජීවිතයටපත් වෙලා ආශේවන ප්‍රති ලැබුණාට පස්සේ යා බලාපොරොත්තුක් ඇති කර ගන්නවා මේ ලබන සැපය निराமிසයි මේ සැපයට රණ්ඩු කරන දෙයක් නෑ පරද්දන්න කෙනෙක් නෑ මේකේ ගත කරන්න පුළුවන් ඒ නිසා මම යෝගී ජීවිතයක් ගත කරනවා මොකද්ද යෝගී වෙනවයි කියලා කියන්නේ මේ ආශේවන ප්‍රත්‍යත් එක්ක යෝග වෙනවා බැඳෙනවා ඒ අනුව ජීවිතය ගත කරනවා එතකොට යාට විශ්වාසයක් එනවා ඔක්කොටම නම් එන්නේ නැහැ. ආශිවන ප්‍රත්‍ය හම්බෙච්ච හැම කෙනාටම භාවනා ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා ක්‍රමසහ විදි සකස් කරගත් එක්කනට යෝග ජීවිතයේ සිද්ධ වෙන්නේ මේ ආශේවන ප්‍රත්‍යයෙන් ලබාගත් ඒ ශාන්ත භාවය නොසලෙන භාවය දිගට පැවැත්වීම. ඉතින් මේ ආශේවන ප්‍රත්‍ය ලබාගත් කෙනාට භාවනා කෘත්‍ය කරදීමට ਸਰවචනාංශය 84000 ක්‍රමවලට 84000 ධර්මස්කන්ධය හරහා ක්‍රමසා විදි කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුහාමුදුරෝ කියලා දීලා තියෙන මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා ආදී වශයෙන් තියෙන දේවල් හොඳට වැටහෙන්නේ හොඳට හිතවදින්නේ දැනටමත් ආශේවන ප්‍රති ලැබපු අයට විතරයි. එහෙම නැති අයට මේක තේරෙන්නේ නැහැ. කොහොම මේ බුදුහාමුදුරුවෝ කියන දේවල් ක්‍රියාත්මක කරනවා කියලා. මොකද ඒ අත්තන්න බේන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ අවුරුදු 2600කට ඉස්සරහා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් හැතැම 10 ගණක් ඇත්ත දැන් ඕක කරන්න පුළුවන්. දැන් ඕක කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි මෛත්‍රී වන්තුනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බලන එක තමයි හොඳම වැඩේ කියලා নানা ආකාර ක්‍රම වලින් ඒ ආශේවන කෘත්‍ය නොලබපු කෙනා පමාවට වැටෙනවා. මම පැවිදිෙන්ට භාවනා කරගෙන ඉන්න වෙලාවකදී මට සිද්ධ වුණා විශාල සහෝදර සහෝදරයන් ඉන්න පවුලක ඉපදිච්ච නිසා සමහරක් සහෝදර සහෝදරයන් මතු කරලා දෙන්න මම මේක ගත අයින් කරලා මම පූර්ණ කාලීනව භාවනා කරන්න යනවායි කියලා. ඒක හරියට මේ ග්‍රීක භාෂාවෙන් කටට කියලා දෙන්න හදනවා වගේ මොකද ඒගොල්ලෝ ධර්මණුවන් වඩාගෙන දිගටම කටයුතු කරන වෙලාවේදී ඉතින් මම වැඩිමහල් සහෝදරට කතා කරන්න ගියාට පස්සේ උපහාසාත්මක hina වෙලා මට කිව්වා මේක මේ කාලේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උඹලක තියෙන්නේ මේ අයිඩියොලොජි එකක් නැත්නම් මනෝවිකාරයක්. ඒ නිසා හොඳම වැඩේ නම් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්නේ කියලා. මේක මේ මේ කාලේ පුළුවන් ද ඔය කියන විදිහට මුදල් පාවිච්චි නොකර කවුරු හරි දිනද බතක් තම්බලා කාලා භාවනාවෙන් පමණ ආධ්‍යාත්මයක් පෝෂණය කරන්න. ඉතින් ඒ කතා කරන්නේ ආශිර්වාදපත්ති ලැබිච්ච නැති කෙනෙක්. හැබැයි මගෙම ලේ තමයි. ඉතින් මට හොඳටම විශ්වාසයක් තියෙනවා. දැන් මේ මම ගත කරන ජීවිතෙත් මට පුළුවන් නම් ඒ වගේම මට ඉස්සරහට ගියොත් අගෙන් හරි ලැබෙන දයක් මතක් කාලා මේ ගත කරන්න පුළුවන් කියලා. ඉතින් මම වැඩි වාද කරන්න ගියේ නෑ. මම කිව්වා මට නම් පුළුවන් කියලා හිතන ඊට පස්සේ කිව්වා උඹට ජීවිතයේ අත්දැකීම් අඩුයි. ඒක නිසා හොඳම වැඩේ ඔය කරන්න බැරි දේවල් කරනන්ට ඉස්සර වෙලා ඒක පිළිබඳව මානසික වෛද්‍යවරයෙකුට හම්බ වෙලා කතා කරලා මේ ලෙඩේ සුව කරගෙන ඉන්න කියලා. ඉතින් මං කිව්වා ඒකට මම කිසි විරුද්ධත්වයක් නැහැ. මම මේ වෛද්‍යවරයට ගෙවන්නෙත් නැහැ. බස් කාස්තු ගෙවන්නෙත් නැහැ. හැබැයි වෛද්‍යවරයා කියන දේට දෙන්නම එකඟවම ඊට පස්සේ මට කතා කරන්න ඉන්න බෑ. එච්චරයි වෙන මට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කිව්වා නෑ නෑ මං කියන දේ අහපන්කෝ මට තේරෙන්නේ නැහැ. මේ කාලේ කොහොමද ඕක කරන්නේ? මම මේ කතා කරන්නේ 88. දැන් අපි ඉන්නේ අවුරුදු 20 ගාන විතර පස්සේ ඒ ඒ අත්දැකීමෙන් පේනවා ආශයන ප්‍රත්‍ය නොලබපු කෙනත් ආශයන ප්‍රත්‍ය ලැබපු කෙනත් අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. ආශයන ප්‍රත්‍ය නැති කෙනාට භාවනා පිළිබඳ උපදෙස් දීමක් හෝ විනයක් හෝ කතා කරන්න ගියොත් ඒක මුණින් නවපු කලයකට වතුරක් කිරිලක් වෙන්නේ. කවදාකවත් ඇතුළට යන්නේ ආශයන ප්‍රත්‍ය ලැබපු කෙනාට කලේ අනිත් පැත්ත හැරෙවට පස්සේ වක් කරන කතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ පොදුවේ බණ කියනකොට කී දෙනෙකුට ආශයනක්පත්ති ලැබිලා තියෙනවද කී දෙනෙකුට නැද්ද කියන එක ඇත්තටම පුද්ගලික වශයෙන් වැදගත්. නමුත් බණ කියනකොට දෙගොල්ලටම තේරෙන විදිහට ආශයනක්පත්තිය නැත්නම් ඒකට යෙදිලා ඒක ඇති කරගන්න ඕන. කලින් උන්කට හරවන්න ඕන. හැර වෙන්න ඕනේ. හැරිලා තියෙනවා මේක ඒ ඇත්තන්ට භවන උපදේශ වෙන්න ඕන. අන්න මේ පැත්තෙන් බලනකොට දරුවචන් වහන්සේ ආශේවන ප්‍රති නොලබපු එකනා පිළිබඳ කිසිම අව탁සීරුවක් කරලා නැහැ. සම්පූර්ණ එක ඉඩ තියලා තියෙනවා නමුත් මිනිස්සුයෝනේ. යත්තන්ට ඕලාටික ආත්ම භාව ප්‍රතිලාභේ තියෙනවා. ඕන වෙලාවක මේ කලින් උඩට හැරෙන්න පුළුවන්. ඒ නිසා සර්වචන්නාංශිකේ දේශනාව ਸਰුවඥයි ආශේවන ප්‍රති නැති කරන්න ආශේවන ප්‍රති ලැබෙන විදිහට සද්ධාාවක් ඇති කරනවා. ආශේවන ප්‍රති ඇතිවිච්ච කරාට භාවනා කෘත්‍ය ඇති කිරීමට අවශ්‍ය උපදේශ ලබා දෙනවා. අන්නේ උපදේශ ලබා දීමේදී මේ ආනන්ද සප්පාය සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා එයාට හිතෙනවලු ආශේනපති ලැබුණේ කරාට යන්නෝනාහ විප්ලවේන මහගතේන චේතස විහෙරියෝ අනේ මට ඒ මහත්ගත වූ ඒ කියන්නේ කිලේශයන්ගෙන් තොර වූ නීවරණයන්ගෙන් තොර වූ මේ මං වරින් වර අත්දකින ඒ නික්ලේශී මානසික தත්ත්වය මට ගත කරන්න නැත්තම් කියලා හැඟීමක් ඇති වෙනවා යන්නෝනාම් මහකලේන මහගතේන විපුලේන චිත්තේන විහෙරියෝ කියලා එයාට ඊට පස්සේ තේරෙන්නේ ඒ කලාතුරකින් තමයි ලැබිච්ච මේ චිත්තක්ෂණය වඩා වැඩි වර්ධනය කිරීම සඳහා අනුග්‍රහ කිරීම තමයි මම මා කෙරේ අනුකම්පාවෙන් කළ යුතු එකම දේ. ඒක නම් හොඳටම දන්නවා. ඊ ආසවන ප්‍රති නැතියැත්තෝ මේක දිහා විහිළුවට බලනවා. එහෙම නැත්නම් අව탁සීරු කරනවා. නමුත් ඒක උපහාසයට ලක් කළ යුතු නෑ. මොකද අපි තෙතෙක් කල් එතන තමයි හිටියේ. ආශිර්වාද ප්‍රති ලැබෙනකන් අපි අනුන්ගේ දේවල් වලට විහිළු කර කර ඉන්නවා මේක කරන්න බැරි දෙයක් කියලා. අන්න ඒ විදිහට ගිය කෙනාට කල්පනා වෙනවා අභිභූයේ ලෝක ලෝකං අදිත්‍යය විහෙරියම්. මේ ලෝකයේ ලෝකායත විෂයන් මේ ලෝකයේ ලෝකායත සැප සම්පත්තිය. ලෝකායත ආශාවල් තියෙනවා මට මේක ඉක්මවන්න බැරිද? මේ මුළු ලෝකෙම ඉල්ලන්න හදන මේ ලාභෙද සත්කාරද සම්මානද සීලෝකද එහෙම නැත්නම් මේ දැනුමද එහෙම නැත්නම් මාන්නේද එහෙම නැත්නම් නිලතලද මේක මට ඉක්මවන්න ඕනේ. මොකද මේ සේරම කාමේ තමයි නියෝජනය කරන්නේ. ඉතින් අපි මේ ආශිර්වාද ප්‍රති ලැබෙලා මේ වගේ පිම්මක් පනින්න හදනකම් මේක වැඩි කරගන්න හදපු මිනිස්සයා මේ ලෝකයේ පිළිබඳව අනන්‍යතාවයේ ලෝකයේ පිළිබඳව සමාජ තත්වය ලෝකයේ පිළිබඳ දානය ධර්මල්ලන් පොත්පත් ඇති කරන්න හදපෙන්නා කල්පනා කරන ලෝකෙ ඉක්මවන්න. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ලෝකේ වඩන කෙනාට පේන්නේ මෙයාට පිස්සු කියලා තමයි. මේ මේ ලෝකෙ ඉක්මවන්න හදන මනුස්සයාට පේන්නේ නිකන් ලේනෙක් වලිගේ හිඟ පොඟ වගන ඇවිල්ලා මොහොතේ ඉඳන් හදනවා. ලේන කොච්චර වලිගේ ගහගෙන ගියත් මෝද හිඳවන්න අමාරුයි කියන එක තේරෙනවා. නමුත් මේ පුද්ගලයාට ඒසා විශාල ජන කොට්ටාශයක් විරුද්ධව පෙනී සිටිද්දි ඉතනා මේ ලෝකයා හොයන දේ ඉක්මවලා යන්න ලෝකෙ ඉක්මවගෙන යන්න ගත කෙරුවොත් මොකද වෙන්නේ? මට මේක කරන්න පුළුවන්ද කියලා ආන්හිම කල්පනා කරන කෙනාට මේ භාවනා පිහිටියොත් එහෙම නැත්නම් අරමුණ මුදුන්පත් වුණොත් එහෙම නැත්නම් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට හිත ගන්න පුළුවන් වුණොත් ඒ කෙනාට හිතෙනවා මේ පාපක අකුසල ධර්මයන්ගෙන් අවිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා මෙතන සරුවචනසේ නමෙන් සඳහන් කරනවා මේ ආනන්ද සප්පයි සූත්‍රයේ අවිද්‍යාව කියලා කියන දැඩි ලෝභය නැත්නම් තෘෂ්ණාව ව්‍යාපාදේ කියලා කියන්නේ නීවරණ වල තියෙන දෙවෙනි ධර්මයේ ව්‍යාපාදෙමයි සාරම්භ කියලා කියන්නේ හිතගත දැඩිකම. හිතගතේ දැඩිකම අපි දැන් වර්තමාන විවහරේ තියෙන්නේ අසහනයි කියන වචනේ. මානසික ආතතිය කියලා මේකට සඳහන් කරනවා. ඉතින් මේ මේක ඉක්මවලා ඉතියේ සහැල්ලුවක් පාප කකුසල ධර්ම අයින් කරවෙල අයින් කර ගැනීමේ අවශ්‍යතාවය. එයිම ඊයේ දේශනාවේදී අවසානයේ පුළුවන් තරම් උත්සාහ කළා යම් කිසි කෙනෙක් මේ උපදේශ පිළිබඳව ශ්‍රද්ධාවෙන් උපදේශ පිළිබඳව කරබැලීමේ ආසාවෙන් නැත්නම් කුසල ඡන්දයෙන් ඒකට හිත දාලා යම් චිත්තක්ෂණයක මේ තමන්ගේම කය අරමුණු කරගෙන කාය අනුපස්සනාව හරහා මම දැන් මෙතන එහෙම නැත්නම් මගේ හිත දැන් සත්‍යයකට වේදනාවට හිතවිල්ලකට පිට ගිහිල්ලා නැහැ. මගේ හිත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රස විඳිනව නෙවෙයි. මම මේ මම වෙමි. එහෙම නැත්නම් මම මෙතන ඉන්නවා. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත වැටුනොත් ඒ චිත්තක්ෂණයට හිත වැටිච්ච ගමන් කවදාහකවත් ඒ හිතට අවබෝධ කරගන්න බෑ මේ ක්ලේශ තත්ත්වක ඉඳලා නික්ලේශ තත්ත්වයට ගියයි කියලා. ඒ ඒ අත්දැකීම චිත්තක්ෂණයක අත්දැකීම මදි බුද්ධියට මදි. බුද්ධියට සින්න වෙන්න ඒ අත්දැකීමේ චිත්තක්ෂණය 1 2 3 4 5 6 කියලා චිත්තකන රාශියක් නැත්නම් චිත්ත වීදියක් දිව්වට පස්සේ තමයි තාමත්ම කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට තේරෙනවා මේ දෝප චිත්ත වේදී අමතුයි වෙනස් ඒ විතරක් නෙවෙයි ඒක ඇතුලේ මේ අවිජ්ජා ව්‍යාපාද සාරම්භය නැහැ කියන. උග්ගටි සංඤ්ඤ පුද්ගලයාට විපංච සංඤ්ඤ පුද්ගලයාට වැටහෙන්න ඉඩ තියෙනවා. නමුත් නියපත පරම කියන කෙනෙකුට මොකද්ද වෙනසක් තේරෙනවා යාට ක්ලේශයට ක්ලේශ වලට පැත්තින් කතා කරලා මේක කෙලෙස් නැති එකක් කියලා අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට සුතමේ ඥාණය දෙන්න වෙනවා. චින්තාමය ඥාන දීලා එයාට නික්ලේශී තත්වයක් ඇති කරගත්තට මදි ඒ නික්ලේශී තත්වේ නික්ලේශී බව ස්වයම්බුව වටහා ගන්න අවශ්‍ය කරන අඩුම කැඩුම ටික දෙන්න. සුතමේ ඥානෙ දෙන්න. ඉතින් ඒක සඳහා එක චිත්තක්ෂණයට ගියාට එක චිත්ත වීදියක් අත්විඳට තේරෙන්නේ නැති නිසාට ගොඩක් වතාවක් ඒ ඇසුර ඒ චිත්තක්ෂණයේ ඇසුර ඒ චිත්ත වේදී ඇසුර ලබා දීම සඳහා ඒ පුද්ගලයා නැවත නැවතත් ප්‍රයත්න කරන්න වෙනවා. මෙන්න මෙතනදී මේ ආණෙන්ජ නැත්නම් ඉන්ජන කියන වචනයට අලුත් අර්ථකථනයක් එන්න පටන් ගන්නවා. මේ කෙනාට මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයත් මම නෙවෙයි වෙන කට්ටිය ගැන හිතනවා මෙතන නෙවෙයි වෙන තැන් ගැන හිතනවා දැන් නෙවෙයි හෙට අනිදා ගැන ඊය ගැන හිතන හිතපිල්ලත් මම දැන් මෙතන හිතවිල්ල නෙවෙයි ඒවා හිතවිල්ලක් වශයෙන් හෝ අත්දැකීමක් වශයෙන් කියන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් මෙතන කියන අත්දැකීමක් ගත්තොත් මෙතනදී සරුවච්චන් වහන්සේ මේ චිත්තක්ෂණ දෙක වෙන් කරන්නේ නික්ලේශී සාකලේශී කියන චිත්තක්ෂණ දෙක මම නොවි වෙන අය ගැන හිතන හිතත් මේ දැන් නොවි හෙට සහ ඊය ගැන හිතන හිතත් මෙතන නොවි වෙන තැන ගැන හිතන හිතත් චපල ස්පන්දණය වෙන ඉන්ජන සහිත කම්පන සහිත හිතක් කියලා පෙන්වනවා ඒ හිතට කියන්නේ ඉන්ජන සහිතයි කියලා. ඉන්ජන කියලා කියන්නේ හිත සැලෙන. හිත සැලෙන නිසා එහා සාපේක්ෂව කයත් සැලෙනවා. අන්නේ සැලෙන හිත වෙනුවට ආනෙන්ජ හිතක් නොසැලෙන හිතක් වෙනවා මම දැන් මෙතන කියනකොට. එතකොට පළවෙනි වතාවට යෝගාවචරයා බුදුබණ හරහා මේ මේ වර්ගීකරණය හරහා මේ අලුත් නම් හරහා එයා තේරුම් ගන්නවා මේ සැලෙන ලෝකේ නොසැලෙන චිත්තක්ෂණයක් තියෙනවා. ඒ සැලෙන ලෝකයේ නොසැලෙන චිත්තක්ෂණීය සැපක් වශයෙන් උත් සැලෙන ලෝකයේ සැලෙන චිත්තක්ෂණයේ දුකක් වශයෙන් උත් අඳුනා ගන්න බුදුරජාණන් අපිට ආරාධනා කරනවා. නිසා ආනන්ද සප්පාය කියලා කියන්නේ නොසැලෙන සැප පිළිබඳව ඒක තොල ගාලා රස බාලා අද්දක්ලා අද්දකින්න ඇරලා ඒකට කියනවා මේක නොසැලෙන සැපක් පුතා මේක නොසැලෙන සැපක් දරුවා මේක දිහා නොසැලෙන සපක් විදියට බලපං ඒ වෙනුවට අතීතනාගත හිතවිලි කියලා කියන්නේ සැලෙන හිතක් අනුංගන හිතන හිතවිලි කියන්නේ සැලෙන හිතක් මෙතන ඉඳගෙන වෙන තැන් ගැන කල්පනා කරනවා කියන්නේ සැලෙන හිතකට ඉන්ජන කියලා කියනවා. ඒ නිසා ඉන්ජන ලෝකයේ ආණෙන්ජයක් මතු කරලා දෙනවා. මේ බව ආනන්ද සප්පාය සූත්‍රයේ විස්තර තිබුණට නෑ මෙහෙමයි කියන්නේ. මේ බව පිළිබඳව ආනන්ද සප්පයි මාත්‍රිකා සැපයුවාට මේක එච්චර විස්තර නැත්නම් මේකට අටුවා කතා ආනන්ද සප්පයි සූත්‍රයට වඩා දැක ගන්න පුළුවන් වෙනවා තුන්වෙනි පාරජිකාව පිළිබඳව පාරජික පාළි පොතේ සඳහන් කරලා තියෙන ආනාපාන සති කතාව. එහෙම නැත්නම් විසුද්ධි මාර්ගයේ ආනාපාන සතිය පිළිබඳ කතාවේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයේ ආස්වාසය ආස්වාසය වශයෙන් දැන ගැනීම ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් දැන ගැනීම කියලා අපි වර්ණගමු නැත්නම් මේ විදිහට අපි මේ කොට ගහමු යම් කිසි කෙනෙක් මම දැන් මෙතන ඉන්නවා කියලා හිත ඇතුළට නමාගත්තා හිතට නමාගෙන ඒක කය දිහා බලනකොට ඒ ඇතුලේ මේ મંદિરේ ඇතුලේ සිද්ධ වෙන ස්වයන් සිද්ධව සිද්ධ වෙන අසංස්කාරිකව සිද්ධ වෙන හුස්ම දැක්කා. එතකොට එයා දැනගත්තා මේ හුස්ම ගන්න වෙලාවේදී ගන්න බව දැන ගැනීම, හෙළන වෙලාවේදී හෙළන බව දැන ගැනීම මම දැන් මෙතන කියන එකට සංඥාවක්, නිමිත්තක්, අරමුණක්. ඒක නිසා ආස්වාස් ප්‍රසවාස දෙක තියාගෙන ඉන්නවා හිත සතිය පිහිටිය බවට, අප්‍රමාද වෙච්ච බවට, එළඹ සිටි බවට, ආසන්න උත්සන්නව මමත් මාත් එක්ක ඉන්නවා කියන බවට තමන්ගේම හුස්ම ආස්වාද ප්‍රසවාස දෙක සාක්කියට ගත්තා. අරමුණට ගත්තා. නිමිත්තට ගත්තා. මෙන්න මේ ආස්වාද ප්‍රසවාසය අනපන සතිය මේ ආනන්ද සප්පාය කාරණාව පිණිස උපක්‍රමයක් ක්‍රමවේදයක් වශයෙන් තෝරාගත්ත කෙනාට ආන ආස්වාද ප්‍රසවාස ආස්වාද ප්‍රසවාස මුල් කරගෙන මෙන්න මේ මේ ක්‍රමයට ගියොත් නොසැලෙන බවත් මෙන්න මේ මේ ක්‍රමයට ගියොත් සැලෙන බවත් වශයෙන් ක්‍රම 18ක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගය විස්තර කරනවා. ඒ ටික තමයි ඔය මේ විසුද්ධි මාර්ගයට සහ පරාජික පාළියට ගිහිල්ලා තියෙන්නේ. ඒකෙදී ආනාපාන සති කතා කියලා කොටසක් තියෙනවා මේ පටිසම්භිදා මාර්ගය. දැන් පටිසම්භිදා මාර්ගයේ තේරුම් ගන්න අපි සර්වඥ දේශිත ත්‍රිපිටකයට අයිති පොතක් විදිහට ඒක සාමාන්‍යයෙන් කතෘ වශයෙන් සඳහන් කරන්නේ සර්වඥන් වහන්සේම නෙවෙයි සර්වඥාන්සේගේ ධර්මසේනාධිපති මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. දැන් අපේ අපවත්ති ලොකු ස්වාමීන් වහන්සේගේ තිබුණ සුවිශේෂීත්වය තමයි මේ පටිසම්භිදා මාර්ගයේ නැවත නැවතත් පිරිසිදලා පිරිසිදලා පිරිසිදලා ඒ හැකිතාක් යෝග ජීවිතයට ගන්න පුළුවන් සාර මණ්ඩේ ඒකෙන් ගන්න පුළුවන් ඕජාව අරගෙන අපිට බණ කියපේ. බණ පොත් ලියපු එක. ඉතින් ඒකේ තියෙනවා ආනාපාන සති කතා කියලා එකක්. ඒකේ 18 පොලක පෙන්නනවා මේකේ හරියට පාරේ ගියොත් නොසැලෙන බවත් මේකේ මේ මේ තැන් වලට වැටුනොත් බොරුවල් වලට වැටෙනවා සැලීමක් කම්පනයක් ඉන්ජිනේර් චංචලයක් ස්පන්දනයක් වෙනවා ඒ චක්‍ර ටික ඒ 18ක් චක්‍ර ටික අරගෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනාපානය කියන අරමුණට දීලා තියෙන විස්තර මම හිතන්නේ මේ ලෝක ධාතුවේ කවදාකවත් ඉස්සරහත් තිබුණා කියලා ඊට වැඩි යමක් අදත් නැහැ හෙටත් නැහැ වෙන කොහොක්වත් නැහැ. ඒක කියවනකොට ආනාපාන සති සූත්‍රයේ ඉන්ජන කම්පන ඇති වෙන හැටිත් නැති වෙන හැටිත් කියනකොට තේනවා එදා උන්වහන්සේගේ හිත ඒ දේශනා කරනකොට කොච්චර පිළිසිදුවක් කොච්චර ඊතර මෙතන ගැළපීමක් ඒ වගේම අහන මිනිස්සයාට කෙරේ අනුකම්පාවක් sannivedanayak සරලව ඉදිරිපත් කරන ගතියක් බැලුවොත් දැනුමටත් වඩා ඒ දැනුම sannivedanaya කිරීම පිළිබඳව මම හිතන්නේ අද මේට information technology ලා අපි හිටියට අපිට හිතා ගන්නවත් බැරි වෙනවා. අද තියෙන information technology එක සම්පූර්ණ හිත කාමයට නමතු කරන මත් කරන සම්මෝහයටපත් කරන එක. එදා සාරිපුත්‍ර ස්වාමීන් ආනාපාන සති ගැන කතා කරපු ඒ sannivedanaya ඊ타ත්ම නිවන සාන්ත සුන්දර පත්‍යකටපත් කරන එකක් ඒත් එපා. නිකමට කල්පනා කරන්න ඉදා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවචනාංශිකේ දෙපාමොල ඉඳගෙන මේ දේශනා කරපු දේශනාව. අද අවුරුදු 2600කට පස්සේ. දෙහැතම 10 ගානකට පස්සේ. අවුරුදු 10 ගානකට පස්සේ අපි දක්වාම පැමිණිච්ච පැමිණිල්ල. මේකට කී දෙනෙක් කෙනෙහිවද? මට නම් අපි අයියා කිව්වේ උඹට පිස්සු වෙන්නේ නැති සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ඵලයන් කියලා. ඔය අවුරුදු 2600 ඇතුළත මේවා කටපාඩම් කරලා භාවනා කරපු කී දෙනකොට කී විදියකට කී කෙනෙක් කොනහඬ ඇත. නමුත් මේ භාවනා කරලා මේවා කටපාඩම් කරන ආපු සේරම දෙන අඩු ගානේ ආශීවන ප්‍රති ලැබපු ඇත්ත නිසා ඒ කවදාකවත් ඒ කටළු කතාවලට එහෙම නැත්නම් ඒ කෙනෙහිලි වලට මායින් කරේ නැහැ. මායින් කරා නම් කවදාකවත් ඔය පොත ඔය දැනුම මිතින් දෙන්න බෑ. ඒ නිසා සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මම අර ආශිවන ප්‍රති ලැබිලා මම දැන් මෙතන කියන එක සාක්ෂාත් කරගෙන නැත්නම් අත්දකලා එයා ආස්වාස් ප්‍රසාසයේ හිත පිහිටන්නේ මේ කියාගෙන ඉන්නකොට හිත බාහිරයට ගිය ගමන් ඉංජති කම්පති චලති හිත සැලේ කම්පණය වෙන්නේ කම්පණය වෙන්නේ ස්පන්දනය වෙයි කියලා කියනවා දැන් තමන් දන්නවා ආනෙන්ජේ කියලා කියන්නේ ආස්වාස් ප්‍රසාසයේ හිත පැවැත්වීම එහෙම නැත්නම් මම දැන් මෙතන කිනිකිත පැවැත්වීම. ඒක බලාගෙන මෙහෙම යනකොට ඒ තනි කඹේ ඇවිදින්න වගේ ඒ දණ්ඩ යන්න වගේ නිකමට හරි හිත බාහිරට කියන ඒ යෑම නිසාම කම්පනයක් ඇති වෙනවා. ඉන්ජින කියලා කියනවා, කම්පන කියලා කියනවා, ස්පන්දන කියලා කියනවා, චලන කියලා කියනවා. ඒ වාගේම ආස්වාසයේ භාවනා කරන දැන් මේ ආස්වාසයේ විලාදී ආස්වාසයට හිත යොදාගෙන ආස්වාසය අතුව සතිපවත්තට කියනට අනේ මට ආස්වාසය හොඳට පේනකොට ප්‍රසවාසය පේන්නේ නැහැ කියලා নিকමට හරි ප්‍රසවාසය ගැන කල්පනා වුණා නම් ආයසරයක් ඉන්ජිනයක් ආයසරයක් කම්පනයක් ආයස්තරයක් චලනය ඊට පස්සේ ප්‍රසවාසය යන වෙලාවේදී හොඳට මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරන ඉන්නවා එයාට තේරෙනවා මට ආස්වාසය වැටෙන්නේ ප්‍රසවාසය විතර වැටෙන එක හරියද දන්නෙත් නැහැ මේක වැරදිද දන්නෙත් නැහැ දෙක මේක ගන්නට වැටෙන්න ඕනද දන්නෙත් නැහැ මේ කල්පනාවක් ගිය ගම ප්‍රසවාසය ඉන්න ගම ප්‍රසවාසයේට ප්‍රසවාසයෙන් ගමන් ආස්වාසයට මේ හැම පුංචි එකකදීම ඒ ඉන්ජිනයක් ඒ කම්පනයක් ඒ ස්පන්දනය සිද්ධ වෙනවා මේ විදියට ආස්වාද ප්‍රසවාස කර කර ඉන්න වෙලාවේදී ඒ කෙනාට කය විශේෂ හිත විශ්දී ගියොත් ඒ තිජන චංචන කම්පන ඇති වෙනවා කාමයේ විශේෂ හිත විශ්දී ගියොත් ඒ තිජන චංචන කම්පන ඇති වෙනවා ද්වේෂයේ විශේෂ හිත විශ්දී ගියොත් ඒත් ඇති වෙනවා නිදිමත વિશે කියාට එක නම් ඉතින් හැමදාම ධර්ම සාකච්ඡාවේදී කියවෙනවානේ. භාවනා කරන ඉන්නකොට පාට ගැසිලා ආයෙත් ඔන්න ඉංජති කම්පති චලති. මේ විදිහට හිත ලීන භාවයටපත් වීම සහ උද්දච්ච භාවයටපත් වීම නිසා ඉන්ජන චංචල සිද්ධ වෙනවා. අතීතය සහ අනාගතයට ජීවන නිසා ඉන්ජන චංචල ඇති වෙනවා. ඒ වගේ මේ කරගෙන යන භාවනාවේදී මේට හිත හොඳටම ඇතුළට නැමිලා ඇතුළට ඇතිවෙනා වූ ප්‍රසාද ගතිය ඇතුළට ඇතිවෙනා වූ ඒ හිත සමාධිගත වෙන ගතිය ගැන කල්පනා කරන්න ගියත් ඒත් හිත ඉන්ජර චංචල තමයි. එනතම මේ පස්සට මේක මට කම්පන වේ චංචල වේ මට භාවනා කැඩේ ඉස්සරහට යනකොටත් මේක නැති වෙයි කියලා භාවනාවේදී හිත විසිරියාම් පිළිබඳ කල්පනා කරන්න ගියත් ඒත් සිද්ධ වෙනවා. මේ විදිහට ආනාපාන සතිය භාවනා කරන එකට පොඩ්ඩකට හරි ඒ ආනාපාන සතිය කියන කඹේ ඇවිදිනකොට එහෙ මෙහෙ යන්න පුළුවන් ඔක්කොම 18ක් පෙන්නලා ඒ 18ේදීම මෙයා සැලෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සැලීම දැනගෙන ඒකෙන් බය වෙන්නේ නැහැ. කප්පසර ගන්නවත් නැතුව හරියට මේ එනේන කම්පන චංචලයකදී ඒ තමන් සචේතනිකව අචේතනිකව කරපු පිටපොට යෑමක් වරද්දා ගැනීමක් නිසා මේ කම්පන චංචල සිද්ධ වෙන්නේ ඒක නිසා ඊගාවට එන ආස්වාසේ එන්නත් ඉස්සලා සතිය පිහිටවලා. මෙන්න මේ නැති තැනින් ආස්වාසේ පටන් ගන්න මෙහෙමයි. ඊට පස්සේ ඒක නාස්පුඩු පුරවාගෙන පිට වෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවර වෙනකම් මෙහෙමයි කියලා පිට දිගේ අත ඇදගෙන යන්නා වාගේ. නූලක් අත් දෙකකින් ඇඟිලි දෙකකින් අල්ල ඇදගෙන යන්නා වාගේ ආස්වාස මුල මැද අග වශයෙන් දිගට කල්පනා කරන්ඩ සතිය පිහිටවන්න අත්දකින්න මේ යෝගාචර උත්සාහ කළොත් ඒ යෝගාචර තේරෙන පටන් ගන්නවා. ඒ වගේ ඇහක් පිට ඇහක් තියාගෙන දැඩි වීර්යකින් නිවැරදි එල්ලේකින් දිගට පැවැත්වුවොත් ඒ මුළු ආශ්වාසය පුරාවට සතිය පවත්වන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්වාසයේ එන්නත් ඉස්සෙල්ලා එන්න තියෙන ප්‍රශ්වාසයේ පිළිබඳ අති අනාගතේ එන්න තියෙන ආශ්වාසය ප්‍රශ්වාසය පිළිබඳව සැලකිල්ලෙන් එතන බලාගෙන හිටියොත් නැති තැනේ ඉඳලා වායු ගණ දෙන වාත් හුස්ම ගන්න දෙනව නැත්නම් ඉඳලා හුස්ම ගන්න දෙනව පටන් ගන්න ඕන ප්‍රශ්වාසයේ මෝරල ඇවිල්ලා නාස්පුඩු පුරවාගෙන පිට වෙලා ගිහලා ඉවර වෙනකම්ම බලනවා. ආන්නේ විදිහට සබ්බකාය පරිසංවේදී අසසි සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසසි සාමීති සික්කති කියලා ਸਰවචනන්සේ සඳහන් කළ තියෙන මේ ඉන්ජින කම්පන දැක්කට පස්සේ ඒ සැලෙන ලෙලෙන ගති අඩු කිරීම සඳහා ආනාපානය දඬුවටක් කරගෙන ආනාපානේ අත්තටක් කරගෙන ආනාපානේ හැරමිටියක් කරගෙන ඒක දිගේම පැවැත්වුවොත් යාට තේරෙන්න පටන් අර ගන්නවා යොදන යොදන ප්‍රයත්නයේ සාපේක්ෂව සැලීම් ලෙලීම් අඩු වෙන්න පටන් ගන්නවා ආහනේ මේ විදිහට ගිහිලා ගිහිලා කරනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳට නිකන් මුල මැද අග දිගට බලනවා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ඒ සමහර විටක ආශ්වාසයේ නිමාස ප්‍රශ්වාසයේ ආරම්භයේ දෙක අතර ගැට ගහ ගන්න බැරිවොත් එතන සැලීමක් තියෙනවා ප්‍රස්වාසයේ නිමාව සහ ආශ්වාසයේ හටගන්න මාත්‍ර දෙක ගැට ගහ ගන්න බැරිනොත් ඒ සැලීමක් තියෙනවා. අන්න එතනදී මෙතෙන් එනකන් ආශේවන ප්‍රති වෙච්ච භාවනාවට මේ කියන කාරණා තේරුම් ගත් එක්කනට හොඳට පුළුවන් බලන්න ප්‍රස්වාසයේ දිහා බලලා ප්‍රස්වාසයේ සම්පූර්ණ නිවරණකම් බලලා තව චිත්තක්ෂණයකින් මම අගාධයකට වැටෙනවා මට අරමුණු පිටව ගන්න තැනක් නැතුව යනවා සතිය පිටව ගන්න අරමුණක් නැති වෙනවා නිමිත්තක් නැති වෙනවා ඊට පස්සේ එන ප්‍රස්ස ආශ්වාසය මුල බලන්න ඉස්සර වෙලා මේ හිත කම්පන චංචල වෙනවා අන්නේ කම්පන චංචල වෙන අවස්ථාවේදී කම්පන චංචලයක් උනත් කමක් නැහැ නොවෙනවනම් වඩා හොඳයි නමුත් මේ කම්පනයේ චංචලයේ මගේ දෝෂයක් නෙවෙයි මේක මේ චිත්‍රපටි එක තැනක් මේ ජවනිකාවේදී කම්පනයක් චංචලයක් එනවා මම ඒකට හිත සලා ගන්න නැතුව ප්‍රසවාසයේ නිමාව දක්වම බලලා ඊගාටන ආශාසයේ මුල දක්වාම අරමුණක් ඇතුව හෝ නැතුව නිමිත්තක් ඇතුව හෝ නැතුව ගිනාවු සතිය දිගට පවත්වා ගන්න පුළුවන් වෙච්ච දවසේ ඒ යෝගාවචරය හඳුනා ගන්නවා මේ තරම් ඇහක් පිට ඇහක් තියන චීන කන්නඩියක් දාන බැලුවොත් පමණක් මේ ආස්වාස් ප්‍රස්වාස දෙක අතර ගැටලන්න බැරි තැනක් තියෙනවා. නමුත් අපි එදිනදා ජීවිතේ කවදාද හුස්මක් දිහා බලාන කටයුතු කරන්නේ. කවදාද හුස්මේ ආස්වාස් ප්‍රස්වාස දෙක අතර තියෙන මේ අතරවාරය ගැන කල්පනා කරන්නේ. අන්නේ කල්පනා කරනවායි කියලා කියන්නේ සාමාන්‍ය ආස්වාස් ප්‍රස්වාසයේ තියෙන සතිය උත්කෘෂ්ඨ තීක්ෂණ ප්‍රනීත මට්ටමකට දියුණු කරනවා කියන්නේ දියුණු කරන්න යනකොට වෙනදා නොදැක්ක සියුම් කම්පන වෙනද අහුවෙච්ච නැති සියුම් චංචල යෝගාචර තේරෙන පටන් මේක සතිය වැඩි වෙන්න වැඩි වෙන්න කම්පන චංචල වැඩි වෙන්නා වාගේ කියලා වැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන්. හොඳට විස්තර සහිතව බැලුවොත් මෙතන කම්පන චංචල තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම සති ආදී ඉන්ද්‍රිය ධර්ම ප්‍රනීත වෙනකොට වෙනදා නොදැනිච්ච ඊටාම චූටි සුනි සූක්ෂම අතිසූක්ෂම කම්පන චංචල පවා තේරෙන්න පටන් අරගෙන එතනදී ආනාපානේ සරණක් නැහැ. නිමිත්තක් නැහැ. අරමුණකුත් නැහැ. ඒතියෙදි සතිය පවත්වන්න ගන්න උත්සාහය හරහා ඒ යෝගාචරයේ සතිය සුපතිත්ථිත සතියක්, වේපුල්ල සතියක්, අඛණ්ඩ සතියක් බවට උත්සාහයක් තියෙනවා. මේ චිත්‍රෙම මේ අඳපු එකම ලස්සනට පෙන්ලා දෙන්න පුළුවන් සක්මන් කරනකොට අදිෂ්ඨාන කරන සක්මන් මළුවේ මැද දිගේ කරගෙන යනකම් අපිට වමක් පාසා දකුණක් පාසා හැකි තාක් දුරට ඒ සතිය වමේ පතුලේ ඉඳලා දකුණු පතුලට ස්ථානේ මාරු වුණත් සති ධාරාව පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් යෝගාවචරය සක්මන් කෙලවරට ගිහිල්ලා හැරිලා ආපහු එනකොට උඟාක් වෙලාට අර ගෙනිච්ච සතිය සක්මන කෙලවරදී කැඩෙනවා. කැඩීමට සාක්ෂියක් වශයෙන් එතනදී රූප පේන ගතිය වැඩි වෙන්න තීරේ. ශබ්ද ඇහෙන ගතිය වැඩි වෙනවා තේරෙයි. Tamange කිවුත් ගමනේ හැල්ම කැඩෙනවා බව තේරෙනවා. ඉතින් ඒ නිසා ආපහු හැරෙන්නේ යෝගාවචරය පරාජිත Tamanටම Taman දෙස් දී ගන්න දොස් දකින්න පශ්චාත්තාප මනසකින් අනේ මෙතෙන්ට යනකම් ගෙනිච්ච සතිය හරවලා හරවලා ගන්නකොට නෑ. නමුත් මේ ආස්වාස් ප්‍රසවාස දෙක අතර මැද තියෙන මේ කුරස්පරස් වගේ ලක්මන කෙලවරදිත් මට මෙන්න මේ වගේ සැලීම් වගේක් සතියේ කම්පන චංචල වගේ සිද්ධ වෙනවා මෙන්න මේක කඩා ගන්න නැතුව කෙලවරට ගියේ සතිය ආපහු හරවලා ගන්නකම් මට පුළුවන් වෙයිද මම කොහොම හරි උත්සාහ කරනවා හිත පිට ගියත් හිත නරක කරගන්න නැතුව ගිනිච්ච සතිය හරවාගෙන එනකම් දිගට පවත්වන්න කිව්වොත් ඒ යෝගාවචරයා හැරවීමේදී කයේ යම් යම් කම්පන චංචල තිබුණත් සතිය කැඩීම නිසා හිතේ කම්පට චංචල තිබුණාත් ඒක අඩු කිරීම සඳහා කොමන ආකාරයක ක්‍රම සහ විද්‍ය අවශ්‍ය වෙනවද කියලා කල්පනා කරන පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා භාවනාවේ සක්මන් භාවනාවේ වැඩි වෙලා යන්න යන්න ලොකු වගකීමකින් ඇති කරගත්ත සතිය කඩා ගන්න නැති වෙන කටයුතු කරනකොට ලබන අත්දැකීම යෝග ජීවිතේ තාමත් වැදගත් වෙනවා මේවට කියනවා ඉරියාපත සංදි කියලා. එකම ඉරියව්ව යනකොට සතිය පාත්තනක ලේසියි. ඉරියව්ව හන්දි ස්ථාන පැත්තලා ඉරියව්ව වෙනස් වෙන තැනදී අපේ හිත අන්දමන්ද වෙනවා. අපේ හිත සැලෙනවා. අපේ හිත දරත වෙනවා. ආන එතනදී ක්‍රියාත්මක වෙනවා නම් සතියක් නෑ මේක හැටි මේ මගේ ඊගව අභ්‍යාසය. ඊගා විභාගේ ප්‍රශ්න පත්‍රය මේක මම මේක හොඳට බලන්න ඕනෑ කියලා ඒ යෝගාවචරය යම් වෙලාවක වැඩි අවධානයකින් ශක්මන කෙලවර ගැන අවධානය යොමු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය තේරෙන පටන් අර ගන්නවා සතිය කියනක උපයන්න ලේසි වුණාට අරසා කරන්න අමාරුයි. උත්හාන සම්පදාව තිබුණාට ආරක්ක සම්පදාව නැහැ. හැරෙනකොටම ඇහැට හිත යනවා. කනට හිත යනවා. අනෙකුත් ඇඟට හුලං වදිනේවට හිත යනවා. එතකොට අර පාය පතුලේ පොළව ගැටෙනකොට තිබිච්චි අවධානය එහෙම නැත්නම් අපි කිව්වොත් කාය විඥානේ චක්කු විඥානයක් බවට පත් වෙනවා. සෝත විඥානයක් බවට පත් වෙනවා. වෙනකොත් අර කාය අනෙක් තැන් වල කාය විඥානයක් වඩපත් වෙනවා. කාය ඉන්ද්‍රියේ තිබිච්ච සතිය චක්කුන්ද්‍රියට මාරු වෙනවා. සෝතින්ද්‍රියට මාරු වෙනවා. එහෙම නැත්නම් වෙන වෙන ඉන්ද්‍රියට මාරු වෙනවා. මේක කොච්චර වේගෙන් සිද්ධ වෙනවද කියනවනම් ඒකෙන් පිටිපස්සේ කොච්චර මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කාමයේ බලන් ඉන්නවද කියනවනම් අපි දන්නේව නැහැ දැකපු රූපය පිළිබඳව ගොඩාක් දුරදිග ගිහිල්ලා සක්මන් කරන බව මතකත් නැහැ සතිය කැඩිච්ච බව මතකත් නැහැ කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට ගියා කියලා දන්නෙත් නැහැ කාය විඥානයේ තිබුණ හිත චක්කු විඥානයට ගියා කියලා දන්නෙත් නැහැ දැකපු රූපේ දිහා මන්මත් වෙලා බලන්නේ ඉතින් මම මේ උත්සාහ කරන්න හදන්නේ එහෙම වුණාට පශ්චාත්තාප වුණොත් මේක මගේ වැරද්දක් කියලා බලන කෙනාට කිසිම දියුණුවක් ප්‍රගතියක් ලබන්න බෑ තීරුම් අරගන්න ඕනේ එකම ඉරියව්වේ සතිය පවත්තන එක ලේසි. හැල්මේ ඇවිදිනකොට නම් හැරෙන වෙලාවේ සතිය පවත්තනකොට අපිට ලොකු අභියෝගයක් තියෙනවා. මෙන්න මේ අභියෝගයට ලෑස්ති වෙලා යනවා කියන එක. හැරෙන හැරෙන තැනට යනකොට මයි දැන් මෙතන තියෙන සතිය කැඩෙනවා. මම මේකට ලෑස්තිලා යන්න ඕනේ. කැඩුනට කමන්නේ මම පශ්චාත්තාප වෙන්නතු මේක තව උත්සන්නව තව ආසන්නව සමීපව බලන්න පටන් අරගත්තොත් බලාපොරොත්තු සුන් වීම හරහා වෙන්නත් පුළුවන් වැරද්ද හරහා වෙන්නත් පුළුවන් මම සතියේ දියුණුවක් ඇති වෙනවා සතියේ ප්‍රණීත භාවයක් ඇති වෙනවා ආන්න එහෙම කරලා උත්සාහ කරලා කරලා දවසක එහා පැත්තට ගෙනිච්ච සතිය කඩා ගන්න නැතුව මෙහා පැත්තට එන්න පුළුවන් වෙච්ච දවසේ ආ තේරුම් අර ගන්නවා එහෙනම් මට එදිනෙදා වැඩ කරනකොටත් ගෙදර ගියාට පස්සේ මේ වගේ සම්දිස්ථානයකදී මම දන්නවනම් කල්ැතුව මෙතෙන්ද ගෙනිච්ච සත්‍ය සම්දිස්ථානය හරහා අරගෙන මට එන්න පුළුවන් ශක්තියක් මෙතන තියෙනවා කියලා ආශේවන ප්‍රත්‍යය සතිය ඇති කරන්න ගත්ත ආශේවන ප්‍රත්‍යය සතිය විවිධාංගීකරණය කරන්න සතිය වඩා වර්ධනය කරගන්න ඇති වෙනකොට යාට තේරෙනවා මෙතනදී කය සැලුණා සතිය ටිකක් හැලහැප්පෙට ගියත් මෙතනත් ප්‍රයත්න කළොත් හරියටම ක්‍රමසාවිදි පාවිච්චි කරොත් යොදන යොදන ආයෝජනය කරන කරන ප්‍රයත්නයට සාපේක්ෂව යම් ප්‍රමාණයක් ඒ සංකර අවස්ථාවල සතිය පවත්වන්න පුළුවන්. එnde ende ende ende යෝගාවචරය එතකොට එදිනදා ජීවිතයේ සතිය පවත්වනට ගෙදර ගියාට පස්සේ සතිය පවත්වන හැටි පිළිබඳව බයක් චකිතයක් පශ්චාත්තාවයක් වෙනකොට අභියෝගයක් කරගන්න. එnde ende ende මේ සතිය යනකොට ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා ලෝකේ කරදර තිබුණට වගකීම අපට තිබුණට අපි ඒ කරදර වලට සූදානම් වෙලා යනවා. සූදානම් ශරීරය කියලා කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරේ පළවෙනිම උපදේශ ඔච්චරයි. සූදානම් ශරීරය be prepared. මේකමයි අප්‍රමාදී කියන්නේ. මේකමයි සත්‍ය කියන්නේ. මේකමයි යෝගාචර වගකීම කියන්නේ. අපිට මොනම විදිහකින්වත් කියන්න බෑ ඊජාව චිත්තක්ෂණය කෙලෙසෙන්නේ නැති වෙයි කියලා. ඊගා චිත්තක්ෂණය අපිට ඉරියව් මාරු කරන්න වෙයිද කියලා. ඉතින් ඒක වෙන බව දන්නවනම් හොඳට වැඩේ තමයි ඒකට ලෑස්ති සතියකින් යන්නේ. අපේ ලොකු සංසින්න කාලේ කිව්වේ යුද්ධෙදී කඩු ගන්න බෑ. කොයි වෙලාවෙ යුද්ධෙයි දන්නේ නැසත් කඩුව ගාලා තියන්න හිටපන්. ආයුධ ගන්න බෑ යුද්ධ ආපු වෙලාව. ඒ වෙලාව තියපන්. ඒකට ලොකු සංඥාන්සේ මේ නිදර්ශනයක් ගෙනාවා ඔය අටුවාවකින් අරගත් එකක් මට මතක නෑ කොතරද කියලා හරියටම සමත භාවනාවෙන් ගත නිදර්ශනයක් ඔය සරුවච්චන් වහන්සේ ඉන්න කාලේ කවදාකවත් සරුවච්චන් වහන්සේ මෛත්‍රී භාවනාවට මෙයා තමයි හොඳම කෙනයි කියලා සංඝයා වහන්සේ නම නම් කළා තිබිලා නැහැ. අනික හැම 80 මා ශ්‍රාවකයන්ට ඒ ඒ කෙනාට ඒ තදග්ගපාරිය බුදුජානනාංශේ නම්බු කරා මෛත්‍රී භාවනාව දීලා තිබිලා නැහැ. මෛත්‍රී භාවනාවට දක්ෂම හාමුදුරු ඉඳලා තියෙන්නේ අස්සගුත්ත කියලා අශෝක අධිරාජව ඉන්න කාලේ. ඉන්දියාවේ. ඒ හාමුදුරුවෝ ඉන්න කැලේ බලලෙක් මීයටත් මෛත්‍රී කරනවා. ගැරන්ඩියා මීයටත් මෛත්‍රී කරනවාට මොකද මේ තරම්ම ඒ ශාංශිකේ මෛත්‍රිය බලවත්. ඒ ස්වාමීන් වහන්සේ කමඨාන් දෙන්න ගියාම ආකාශේ පත්කඩේ ඉලලා ඒ කුඩේ ඉඳන්ලු මෛත්‍රී කර. භවනා කමඨාන දෙන්නේ ඒ තරම්ම මෛත්‍රී විකුරුණයක් තිබිලා තියෙනවා. ඉතින් මේ ශාංශික මේ තෙද බල නිසා නාග ලෝකෙන් ආපු නාගයෙක් මනුස්ස වේශයක් අරගෙන පැවිදි වෙලා උපසම්පදා වෙලා සංඝයා වහන්සේත් ඉඳලා තියෙනවා නමුත් සංඝයා දන්නේ නැහැ මෙයා නාගයෙක් කියලා. මේ නාගයා මිනිසෙක් බාටපත් වෙච්චාම මේ අටුවා කතා කරලා හැටියට නින්දදී සහ ආහාර ගන්නකොට නාග ස්වරූපේ ගන්නවා අනික් වෙලාවට අනික් ඕනම වෙලාවක මිනිසෙක් ඉදිරියට ඉන්න පුළුවන්. ඉතින් මෙයා මිනිසෙක් වශයෙන් ඇවිල්ලා උපසම්පදා වෙලා දැන් අර අසගත හාමුදුරු ගාට කැලේට යනවලු කමට අහංගාන. යන වෙලාවේදී අහසේ ගුරුලෙක් කැරගෙනකොට ගුරුලා දැක්කේ නෑ. ගුරුලා දැක්කේ නෑ මිනිස්සෙක්. දැන් ඒ ගුරුලා එනවා ඊයක වේගේ මේ නාගයට ගහන්න පිටිපස්සම යන හාමුදුරුව නාග ගෝත්‍රිකේ නාලවින් ආව කෙනෙක් ගුරුලට පේනවා නාගයෙක් විදියට. නමුත් අපේ යන හාමුදුරුන්ට පේන්නේ මිනිස්සෙක් විදියට. ඉතින් එහෙම යනකොට ඉස්සරහන් පෙළේ ඉන්න හාමුදුරණ දැනගෙන තියෙනවා ගුරුලා එන වේගයක හුලං කපාන එන වේගෙට එක පාරට ඒ ශාංශ ඉරදියක්ම වලා ගල්ලෙනක් හදනකොටම නාගයාට අංගාලා ගල්ලෙනට ඩිංගවලු උකුස ආපු වේගෙටම ගලේ හැපිලා ගොදුරට ඇහ ගන්න බැරුව ගිහිලා තියෙනවා. එතකොට කාට කාටත් තේරිලා තියෙනවා මේ පිටිපස්සේ ඇවිල්ලා තියෙන මිනිස්සෙක් පිනිම තිබුණාට නාගයෙක් ඇවිල්ලා තියෙන්නේ නාගයා ගොතුරක් වෙලා දෙනවා. උකුසට උකුස්සා වළක්වන්න නම් ඒ චිත්තක්ෂණයේ වශී කරලද මෛත්‍රියක් තියෙන්න ඕනේ. අර විදිහේ ඉර්ධියක් කරන්න. ඊපස්සේ ගිහිල්ලා අසගුත්තු ස්වාමීන් වහන්සේට මතක් කරලා තියෙනවා අපි එනකොට මෙන්න මේ කරදරයක් වුණා ඉස්සලා විතර පහම මොනතරම්යිටි බහන දන්න නිසා විකූර්ණය කරලා තිබුණේ ඒසට වහාම ඒ කුස හීය ගහ වේගෙන් එන වේගෙන් මේ ඉර්ධියක් කරගන්න පුළුවන් වුණා. එතකොට අසගුත්තු ස්වාමීන් කියලා තියෙනවා ආයුධයක් තියෙනවා නම් ගාලා තියාගන්න කියලා. කොයි වෙලාවෙ මොනවා වෙනවද දන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ මේ කෘත්‍යය කියන්නේ වශී කරනවායි. වශී කරනවා කියලා කියන්නේ සතිය තිබුණාට හමත් පෙට්ටිය දාලා ලොක් කරලා තියලා බෑ. ඒක නිතරම ආස්වාස් ප්‍රසවාස කරනකොටත් බලන්න ඕනේ, සක්මන් කරනකොටත් තියෙන්න ඕනේ, සක්මනේ හැරෙනකොටත් තියෙන්න ඕනේ, කේන්ති යනකොටත් තියෙන්න ඕනේ, භාවනා කැඩුනායි කියලා හිතනකොටත් තියෙන්න ඕනේ, හරියනවායි කියලා තියෙනකොටත් තියෙන්න ඕනේ. හැම තැනදීම මේ සතිය යෙදෙව්වොත් ඒ කෙනාට තේරෙනවා මේ කාර්යබහුල ජීවිතයේ පවා වඩන සතිය තියෙකනාට වෙනමම මානසික තත්ත්වයක් තියෙනවා ඒ ජීවිතයේ එන කම්පන චංචල ලාභ පාඩු කීර්ති අපකීර්ති දුක සැප සැලෙන්නේ අන්න එහෙම ආයතනයක් තියෙනවා එහෙම විඥාන තත්වයක් තියෙනවා අන්නේ විඥාන තත්වයට පුහුණුවක යන්න පුළුවන් ආන්නේම කියලා මේ ලෝකී කරන අනිකුත් සියලුම ලෝකායත විකාර වැඩ නතර කරලා නැත්නම් ඒක ඔක්කොම පැත්තකට දාලා අන්න මෙවැනි ආයතනයකට එළඹ වාසය කරන්න පුළුවන් නම් ඒක මිනිස්සෙක් විසින් කළ හැකි අධිමානසික නැත්නම් අපිට කියන්න පුළුවන් උත්තරී මනුෂ්‍ය ධර්මයක්. ඉතින් ඒ සාසනය පිළිබඳ හැඟීමක් ඇති කෙනාට මේ ජීවිතේ මම නිවන් දකින්න ඕනයි කියලා දැඩි කරගත්ත කෙනාට අන්නෙවැනි චිත්ත tattයක් එනකොටම එයාට ඒ වෙලේ චිත්ත tattවයට ඇති වෙන පැහැදීම ප්‍රසීද ප්‍රසීදති කියලා වචන පාවිච්චි කරලා පැහැදීම නිසා ඒ මනුස්සයාට තේරෙනවා මෙච්චර කෝටි ගණන් මනුස්සය ජීවත් වෙන ලෝකේ නැත්නම් භාවනා කරන ලෝකේ ඒගොල්ල දෙපැත්ත කරනවා. හොද හොද මඩේ දානවා. මට මේක කරන්න බෑ. මම සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහේ දවස පුරාම සතියෙන් ඉන්න පුළුවන්. නැත්නම් තිබුණාට වැඩිය සතිය පාත්තන්න පුළුවන්. අනේ එවැනි ආයතනයක් තියෙනවා මම ඒකේ හිත అలවනවා මම ඒ එළඹ වාසය කරනවා කියලා. ඒ தത്വයට තමන් විසින්ම නම්බු කරොත් තමන් විසින්ම එළඹ වාසය කරොත් තමා විශ්ින් මේක සමාදන් වුණොත් ඒ කෙනාට එතනදීම වහාම දිට්ඨ ධම්ම සුඛයක් පහළ වෙනවා. යම් කිසි කෙනෙකුට හිතුවත් අනේ මේක තිබුණාට මට හිට නැති වෙයිනේ. මට මේක අම්මට දී ගන්න බැරි වෙනවනේ. ගෙදර ගියාම ගන්න බැරි වෙන කියලා ඇති වෙච්ච தත්ත්වෙත් කන බින්දම් ගහන්න ගියොත් අනේ ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. භාවනාවක් නෙවෙයි. භාවනා කරන්න කරන්න කරන්න මේ ලැබෙන හැම උපක්‍රමයකින්ම හැම ක්‍රමවේදයකින්ම හැම අත්දැකීමකින්ම ඉදිරියේ බලන මනුෂ්‍යයර බුදුහමර පාවිච්චි කරන පසීදති කියන වචනේ. පසීදනේ වුණා නම් ඒ කියන දේ පිළිබඳ හිත පැහැදීමක් වුණා නම් මෙච්චර මේ මනුස්ස ලෝකේ මේ කාමයේ වැහිරෙද්දී පව් කරද්දී මගේ හිතේ මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ස්පර්ශ කරපු එක ආයතනයක් තියෙන මට යාසනේ යන්න පුළුවන්. මම මේක හිත පහදිනවා කියනකොටම තත්ත තුනක් බුදුහමර පෙන්නන එකක් එතනදිම ධිට දමසුඛයක් පහළ වෙනවා. මං ආවේ මේ ලෝකෙට, මනුස්ස ලෝකෙට ආවේ ඔන්න ඕකටයි. දැන් මට ඒකට එළඹෙන්න පුළුවන් කියලා අනේ කියලා ධිට දමසුඛයක් කරනවා. දෙක පඤ්ඤාය අතිවිජ්ජති. යාට තේරෙන්න ගන්න ගන්නවා ප්‍රඥාවෙන් කෙලෙස් කොච්චර ගහු බහුල වුණත්, කෙලෙස් කොච්චර ගහණයක් තිබුණත් කුසලිය තරම් බලවත් නැහැ. කුසලයේ මේ සීරම විනිවිදින්න පුළුවන්. එයා ඒක ප්‍රඥාවෙන් අත්දකින මම ඊගාචිත්තක්ෂණේ කෙලසෙන්න පුළුවන්. මට රාගෙන්න පුළුවන්. මම හිත සැලෙන්න පුළුවන්. මට කරගන්න බෑ. නමුත් මට නැවතත් මේ ආයතනයට එන්න පුළුවන් தત્ත්වයේ මගෙන් නැති කරන්න දැන් බෑ. මම දැන් එක සැරයක් අත්දකලා තියෙනවා. අන්නේ ප්‍රඥාවෙන් විනිවිදීම වර්තමාන සමත වශයෙන් ඒක ditta dhamma සුඛයටපත් වීම සමත සහ විදර්ශනා වශයෙන් මේ චිත්තක්ෂණය පරිභෝග කරන අවස්ථාව. දැනගන්න අවස්ථාව. මේකත් එක්කම එයාට ආනිසංශයක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා කායස්ස වේදා පරමරණ ඨානමේතං විජ්ජති. මේ මිනිහා මේ ආත්මේ නිවන් දකින්න බැලුව මැරිලා ගියත් මේ අත්දැකීම නම් මෙයාගේ මතකෙන් මැකෙන්නේ නැහැ. මීගාවාත්මටත් යනවා. එනිසා මේකට කියනවා ධම්මට්ඨේති කියලා. මේකට කියනවා සප්පච්චේ පරිග්‍රහ ඥානෙ. හේතු ප්‍රත්‍ය සහිතව හිතේ ඇතිවෙනා වූ මේ ධම්මටිතිය මේ යෝගාවචරයට එතන එතන ධෛර්යයක්, සද්ධාාවක්, වීරියක්, සතියක්, සමාධියක් දිනු කරනවා. ඉතින් භාවනා කරන ලෝකයේ මම දන්නේ මගේ මේ පුංචි අත්දැකීමෙන් මම කියන්නේ විශාල පිරිසකට මෙතෙන් යන්න පුළුවන්. මම මේ විශාල පිරිස කියන වචනේ සීමිත අර්ථයකින් කතා කරන්නේ. අපි හිතනවාට නමුත් ගිය හැම කෙනෙක් මේක කන බින්දමක් බවට පත් කරගෙන තියෙනවා. මට එදා යන්න පුළුවන් වුණා දැන් බෑනේ. මට මේක අම්මට කියලා දෙන්න විදියක් නැහැනේ මට මේක තාත්තට කියලා දෙන්න විදියක් නැහැ මට ඒක පොතක ලියා ගන්න විදියක් නැහැ නැත්නම් මට බැංකුවේ මේක තැම්පත් කරන්න විදියක් නැහැ නැත්නම් මගේ බූදලට ලියා ගන්න විදියක් නැහැනේ කියලා අර ඇතිවිච්ච தත්ත්වයේ හිත පැහැදීම වෙනුවට ඒකම ප්‍රශ්නයක් කරගන්න. ඒ මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවායි කියලා කතාවක් තියෙනවා. ඒක භාවනා ලෝකේ කිසිම අඩුවක් නැතුව කෙරෙනවා. ඉතින් කමඨහන් සුද්ධ කරනකොට කියන මේ ආඩපාලි වලින් චරුචුරු වලින් අඬාවෝ ගානකෙම තේනවා මීයාට මොනවද උනත් අනාගන්න. ධර්ම කාරණාවක් කිව්වත් ඒක අනාගන්න. භාවනා අත්දැකීමෙන් ලැබුණා මම ඉස්සරහට යනවත් දන්නෙත් නෑ පස්සට යනවත් දන්නෙත් නෑ සමතෙත් දන්නෙත් නෑ විදර්ශනා දන්න අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි මට මේක කියලා දෙන්නේ. අර ගිනි ගන්න තත්වයක් ඇති කරගන්නා මානසික අසහනයක් මේ මේ හම්බ වෙච්ච මේ ආයතනේ මේ මේ පැහැදිලි කමේ. ඉතින් මේකේ පේන්න තියෙනවා නික්ලේශී තනක් ඇති කරගත්තත් ඒක නික්ලේශී තනක් බව දන්නේ නැත්නම් ඌට ඒකේ ලාභයක් නැහැ. ඌට ඒකේ සමාදානයක් නැහැ. එළඹ වාසය කිරීමක් නැහැ. දැන් නිතරම සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා යමක් අවබෝධ කරනවත් එක්කම ඒ අවබෝධ කිරීමේ පිළිබඳව ප්‍රමාණ කිරීමේ ශක්තිය ඒ උග්ගටි තඤ්ඤ විපංචි තඤ්ඤ ඇත්තන්ට බේම හම්බ වෙනවා. එයාට තේරෙනවා මේ මේ මම මේ වැඩ කරන්නේ පුංචි දෙයක් එක්ක නෙවෙයි. මේක හැමතැනම තියෙන එකක් නෙවෙයි. නාට මේක මෙතන නිකන් අඩිය සීලෙන් ලැබුණත් මදයි. ඒ වගේ මට ඊට පස්සේ දවසේ මේකට යන්න පුළුවන්කම වළක්වන්න කෙනෙක් නැහැ නේ. ඒ නිසා తాවකාලිකයි මේක වැඩි නැති වෙන බව හැබෑව. නමුත් මම මේක පශ්චාත්තාවයට කාරණයක් කරගන්න මම නැවතත් අටිතත කරගන්නවා. මම නැවතත් මේකට යන්න හදනවා කියලා. මේ කියන ඒ චිත්ත ප්‍රසාද తত্ত্বය පිළිබඳව අවබෝධය ලැබුපු එකනා නැවත සලකා බැලුවොත් මම මෙන්න මෙන්න මේ වගේ වචන කතා කරන්න ගියොත් මට මේක නැති වෙන්න ඉඩ තියෙන නිසා මම මෙවැනි මෙවැනි වචන ඊට පස්සේ කතා කරන්නේ නැහැ කියලා සම්මා වාචාව හදා ගන්න උත්සාහ කරොත් මේ මේ මේ විදිහට මේ වල්පල් කතා කරන්න මෙතන යන්න බෑ මේ මට පොඩ්ඩක් ආශයවන ප්‍රතිය දුන්නා මම දැන් භාවනා ප්‍රතිය සඳහා ඊට පස්සේ මම කතාවෙන් හික්මෙන්න ඕනේ එතකොට මට මෙතෙන් යන්න පුළුවන් ඒකම මම සම්මා කම්මන්තේ හික්මෙන්න ඕනේ. මේ ලෝකේ තියෙන හැම දහපතුරා කටයුතු කරගෙන මේක කරන්න බෑ. මේක දැන් ලැබුණට මේක නැවත නැවත ලැබෙන්න නම් මන්න මෙන්න මේ පටු තීරයට මම සීමා කරගන්න ඕනේ. ඒ මගේ ජීවන රටාව එහෙම නැත්නම් ආජීවය මීට වැඩිය මම මේකට යොදන්න ඕනේ කියලා මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක ආයෝජනය දන්නේ නැත්නම් සිංහල ක්‍රමයට කියන්න තියෙන හොතෝත මඩේ දානවා කියන එක. ඒක පෙන්නවා දුන්න දුන්නට ඒක බාර අරගෙන ඒ අනුව තමන්ගේ වචනේ තමන්ගේ ක්‍රියාව තමන්ගේ ජීවන රටාව හදාගන්න බැරි නම් ඒක ධර්මයට කරන යම් ප්‍රමාණික කෙනෙහිල්ලක් සහ අගෞරවයක් සිද්ධ වෙනවා. ඇයි එහෙම කියන්නේ යම් කිසි කෙනෙකුගේ වචන ක්‍රියා සහ ජීවන රටාව දෙවන්නේක් මත රඳාපවතිලා නැහැ. තමන්ම ප්‍රතිතද කරගන්න ඕන. ප්‍රතිතද කරගන්නේ ඇයි? එයාට ආශේවන ප්‍රති ලැබිලා තියෙන නිසා. නිකන් හුදු සද්ධාවෙන් නෙවෙයි. බුදු සද්ධාහට කියන්නේ අමූලික සද්ධාව, ප්‍රසාද සද්ධාව. දැන් මෙයා ළඟ තියෙන ප්‍රසාද සද්ධාවක් නෙවෙයි. අමූලික සද්ධාවක් නෙවෙයි, ඕකප්පන සද්ධාවක් බැහැලා ඒ කෙලස් නැති චිත්තක්ෂණය දැකලා තියෙනවා. ඒක මනුෂයන කැප බව දන්නවා. ආනේ එහෙව් කෙනත් එහෙම නොදන්න අමනයෝ වාගේ. මේ ආවට ගියට කතා කර කර මේ කෘත්‍ය එක එක ඔක්කොමත් වැඩ කරගෙන එහෙම නැත්නම් ජීවන රටාව සකස් කරගන්න බැරි නම් ඒ මනුස්සයා කවදා හෝ ඒ ටික සකස් කරනකම් ධර්මයේ ටොකු වෙන නැන ඉන්නවා. අර භාවනා කරන්න ඉස්සෙල්ට වැඩිය ටොකු වගේ. ඉතින් මෙව කරන්න ගියාම හොඟ දෙනෙක් කියන්නේ මේ භාවනා කරන්න ගියාම මාර බලවේග වැඩි ඉති කියලා. මේ දන් දෙන්න නැති හොරකම් කරන මනුස්සයට ඉතින් දන් දෙන මනුස්සයට කරදර වැඩි කියලා. සිල් රකින්න මනුස්සයට සිල් නොරකින්න මනුස්සයට ඉතින් කරදර වැඩි කියලා. භාවනා කළා සාර්ථක වෙච්ච එක්කනට අසාර්ථක වෙච්ච නට කරදර වැඩි කියලා කියනවා. ඒ මේ මේ මේ ඒකන ගැන ස්ථානෝචිත ප්‍රඥාව නැතිකමයි කියන්නේ. ඒ නිසා ආසියන ප්‍රති ලැබුණට පස්සේ යම් කිසි කෙනෙක් ඒ ඒ ආයතනයේ තීරුම් අරගෙන ඒ ආයතනයේ කම්පන චංචල අඩුයි නමුත් ඒක ඉබේ හම්බ වෙන්නේ. ඒක නිතරම උපයන්න ඕන. ඒක බුද්ධියට සින්න වෙන්නේත් නෑ. ඒක බෙදා හදාන කන්න පුළුවන් එක්කුත් නෙවෙයි. ඒක Tamanට වරෙන් කිව්වට එන එක්කුත් නෙවෙයි. නමුත් නොවිච්ච ආශිවන ප්‍රති නොලැබිච්ච කෙනාට වැඩිය මේ පුද්ගලයාට අනන්තවත් අවස්ථාවක් තියෙනවා. ඒකට නැවත ළඟා වීමට අවශ්‍ය සප්පාය කරනු සැලසීම. එහෙම නැත්නම් අපි ඒකට කියනවා අනුග්‍රහ කිරීම කියලා. අන්නෙවෙනි නොසැලෙන සැපයකට අනුග්‍රහ සප්පාය කරනු සැලකීම කාර්යය තමයි මේ ආනෙන්ජ සප්පාය සූත්‍රය සඳහන් මේ තමයි පළවෙනිම ආනෙන්ජ සප්පාය. මොකද්ද? නීවරණ තොර තත්වයකට චිත්තක්ෂණයක හෝ ගියාට පස්සේ එයා මේ නීවරණතර தત્ත්වය තමයි මම ඉස්සරහට එල්ලෙට තියාගන්න ඕන. අරමුණු කරන්න ඕන. මම මගේ ජීවන රටාව සකස් කරගන්න ඊට පස්සේ මෙතෙන්ඩයි කියලා ඒක සකස් කරගෙන යන්න පටන් අරගත්තොත් මිනිස්සෙක් වශයෙන් අපිට දහසකුත් එකක් ක්‍රමසාවිදි තියෙනවා. අපි තවත් කියනවනේ මේ කරන්න බැරි අසවලා නිසා මට කරන්න බැරි මේක නිසා ඒක නිසා කියලා ඔක්කොම තමන්ගේ ආධ්‍යාත්මික පෞරුෂත්වයට කෙරෙන හීනමානයක් වෙනවා. අපි අවුරුදු 2500ක් පස්සේ බව හැබෑව. අපි බුදුහාමුදුරුවෝ දැකලා ඉස්සරහින් ඉන්නේ නැති බව හැබෑව. නමුත් අත් දකින්න අත්දැකීමේ නෑනේ වයසක් සීමාවක් කාලයක් දේශයක් ප්‍රදේශයක්. මේකට තවත් තියෙනවා කන බින්දන් දෙකක්. දේශන ඉවර කරන්න ඉස්සලා මම කීටිය මතක් කරනනම් එකක් සමහර කෙනා මේක ධානයක්ම වෙන්න ඕනේ. පළවෙනි ධානය හෝ ධානයක් වෙන්න ඕන නැත්නම් ওই ආවට ගියට හම්බ වෙන එක නෙවෙයි බුදුහාමර මෙතන මතක් කරලා තියෙන්නේ කියලා. වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් ධානයක් වශයෙන් හෝ නැති හෝ වශයෙන් Tamanට චිත්තක්ෂණයක් හරි නීවරණයෙන් තොර තත්තේ දද්දක ගන්න පුළුවන් නම් ඒක චිත්තක්ෂණ දෙකක් කරගත්තට දෝෂයක් නැහැනේ. තුනක් කරගත්තට දෝෂයක් නැහැනේ. සමත වශයෙන් අපිට වල් මාලයක් දැම්මේ නැතුවට අපිට සාතිකයක් නොලැබුණාට Taman මේක කෙරුවට දෝෂයක් නැහැ. දෙවෙනි කරපින්නම තමයි මේ භාවනා ක්‍රමය නැත්නම් මේ විපස්සනා භාවනා ක්‍රමය ලංකාවට එනකොට ආවේ පිම්බී බහැකිරීම භාවනා ක්‍රමය කියලා. මේකට මුල් උනේ කඳු බොඩ. මේක කරනකොට මේ ඉන්ජන චංචල කම්පන ගති වැඩි වෙන බව භාවනා කරනකොට අතපය ගැස්සෙනවා, දඟලනවා, පැද්දෙන්න පටන් ගන්නවා කියලා මේක මහා විශාල සිද්ධියක් වුණා. ලංකාවේ පොත්පත්වල, ජාත්‍යන්තර පොත්පත්වල මේක බුද්ධ වචනේ නෙවෙයි භාවනා කරනකොට එහෙම සැලෙන්න බෑ. භාවනා කරනකොට එන්න එන්න සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න ඕනේ. මේ භාවනා ක්‍රමේ වැරදි කරනකොට අතපය ගැසෙනවා, හෙල්ලෙනවායි කියලා. අනේ අම්මේ ඒ ලිපි ඔක්කොම අද පළ වෙලා තියෙනවා. මහජී සායරට ගල් ගහලා මරන්න පුළුවන් නම් ගල් ගහලා මරනවා. බුද්ධ ධර්ම විනාශ කරන්න පහළ වෙච්ච මාර බලවේගයක් කියලා බුද්ධුම කණපින්දම් කියන්න පටන් ගත්තා. මම දන්නේ ඒ කාලේ මම මේ කියවලා කියන්නේ මේකෙදී ප්‍රතාපවත් වීරයෝ තුන් හතර දෙනෙක් ලංකාව වෙනින් පිටි හිටියා එක්කෙනෙක් තමයි අපි මීටිතුල ඥායක ස්වාමීන් වහන්සේ. තේරුකාණ ඡන්දගුණ ස්වාමීන් වහන්සේ. ඒ වගේම ගල්ජිය පණ්ඩිත ස්වාමීන්සෙත් ਬਾගෙට ගියා පණ්ඩිත ස්වාමීන්සට ඉච්චර වැඩේ කරන්න බැරි වුණා. මට මතකයි පණ්ඩිත ස්වාමීන්සගේ ආදාහනේ දවසේ මට මතක නැහැ ඒ ස්වාමීන් වහන්සේගේ නම ඒ ස්වාමීන් සම්පූර්ණ ඉතිහාසය ගෙනලා පෙන්නවා මෙන්න මේ භාවනා කරනකොට සැලෙනවා හැප්පෙනවා කියලා මිනිස්සු කනපින්දක් කියද්දී මෙන්න මේ තුන්නම වීරයෝ වාගේ ලංකාව වෙනුවෙන් පෙනීදලා කිව්ව නෑ මේක කිසිම වෙරසක් නැත්තේ නෑ මේ භාවනාවේ ඉන එකක් කියලා මම තලල්ලේ ධම්මනන්ද හැමතුරෝ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ නම සඳහන් කළා මේ ස්වාමීන් වහන්සේ පවත් මේ මහා ශීක්‍රමයේ ඇත්තයි යුත්තයි හරි කියලා කිව්වයි ඒ කවුරු හරි ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේලා හෝ නැත්තම් භාවනා කරනට සැලෙන්න හොඳ නැහැ කියන කට්ටිය. මේ පටිසම්භිදා මාර්ග පොත කියවලා තියෙනවා නම් කවදාවත් මේ වගේ අභූත චෝදනා කරන්නේ භාවනා කරනකොට සතිය ඊටාන සීට මාරු කරන වෙලාවේ. අර සක්මනේ කෙලවරේ සීට මාරු කරන වෙලාවේ ප්‍රසවාසය අන්තිමට ගෙවෙනලා සීට මාරු කරනවා මේක පාට ගැසෙන ගැසිලි ඉන්ජන කම්පන ස්පන්දන සිද්ධ වෙන එක භාවනාවේ දියුණුවක් කියලායි කියනවා. හැබැයි මේ දියුණුව සමාදම් වෙන්න පුළුවන් වෙන්නේ කය පුදණ්ඩ ලෑස්ති වෙන කෙනෙකුට. ජීවිතේ පුදණ්ඩ ලෑස්ති වෙන කෙනෙකුට ඒක ලස්සන සුන්දර අත්දැකීමක්. නමුත් කාය ආශාව ජීවිත ආශාව බලපත් කෙනාට ඒක පාරට නිකන් පෝරකේ ලෑල්ල ඇද්දා වගේ භූමිකම්පාවක් වගේ මහා විශාල දෙද්දරුමක් හට ගන්නවා. ඉතින් මේක පිළිබඳව ඒ ලොකු සාංශය ලියලා තිනවා කුමරු කුමරි සැප විඳලා හැදිච්ච කෙනාට ඒ වගේ කම්පන චංචල එනකොට අම්මා අප්පා සී වෙනවා පපුව වතුර ගා ගන්න සිද්ධ වෙනවා හොම්ම ගන්න බැරුව යනවා. ඉතින් හොම්ම ගන්න බැරි වෙන එක මරණ මොහොතේ කොහොමඩත් වෙන එක මේක කල්ැතුව ටිකක් පුරුදු කරලා කරන එක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානය කරන්නේ. ඒක නිසා මම කියන්නේ භාවනා කරනට සැලෙන්න කියලා. ගැස්සෙන්න කියලා ඒක ලකුණු ලැබෙන එකක් නෙමෙයි. නමුත් සැලෙන ගැස්සෙන එකෙන් හොඳටම තේරෙනවා සීරු මාරුවක් සිද්ධ වෙනවා. සතිය සුපතිට්ඨිත සතියක් බවට හැරෙන්න හදනවා. වේපුල්ල සතියක් බවට හැරෙනකොට හොඳට සුසර කරපු වීණාවකට පොඩ්ඩක් තත්තු කරපු ගමන් ඒකේ දෝංකාර රාවේ කිංකිණි රාවේ ඈතට පැතිරෙනාසේ මේ ආනෙන්ජ සප්පාය සිද්ධ වේගට එනකොට පුංචි කම්පනයක් පවා ලොකු වෙලා තේරෙනවා ඒ වගේම ඒ පුංචි කම්පන හරහා තමයි සතිය දියුණුවද නැති වෙනවා කියලා අල්ලන්න පුළුවන් නිසා වීණාවක සොසල් කිරීමේ අවස්ථාවට වගේ මේ නාම ධර්ම රූප ධර්ම අතර එහෙම නැත්නම් පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය අතර සීරු මාරුවක් මෙතන සිද්ධ වෙනවා මේ සීරු මාරුවට ප්‍රධාන බාධාව තමයි කය පිළිබඳ තියෙන ආසාව ජීවිතය පිළිබඳ තියෙන ආසාව ඉතින් යම් කෙනෙක් කල්ලාතුම සූදානම් වෙලා ගිහිල්ලා මෙතින්දි පුදණ්ඩ වෙනවා මොකද්ද පුදන්නේ කයයි ජීවිතයයි පිදුවොත් සද්ධාව ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාවක් වලට වැඩි වියටපත් වෙනවා. ආරන්ද වීරිය පග්ගහිත විරියක් බවට දියුණු වෙනවා. ඛණ්ඩ සතිය අඛණ්ඩ සතියක් වේපොළ සතියක් බවට දියුණු වෙනවා. සමාධිය ක්ෂණික චිත්ත එකග්ගතා කියන විපස්සනා සමාධිය අවබෝධ කරගන්න. අර එක දිගට පවතින සාන්ත දාන්ත බාහිර නිමිත්තක තියෙන සතිය නෙවෙයි අරමුණ මාරු වෙද්දි ඉරියව්ව මාරු වෙද්දි මේ සතිය පවත් ගන්න පුළුවන්. මේ සමාධිය පවත් ගන්න පුළුවන්. මේ සමාධිය බොහොම සෙල්ලක්කාරයි. ඒක චිත්තක්ෂණයක පිටන සමාධිය. ඒකෙන් ප්‍රඥාවක් එනවා. අපි අපි ගැන අව탁සීරු කරාට බුද්ධ ආදී උත්තරමන් වහන්සලා ලැබුව මග පියවර ඔස්සේ අපි ඉදිරියට යනවා. මේ ඉදිරියට යන එක කවදාකවත් තර්ක මනසකට හේතු කළ දෙන්නත් බෑ. ආශයනප්පත්ති ලැබිච්ච නැති කෙනෙකුට කිව්වට තේරෙන්නේ නැහැ. ග්‍රීක භාෂාව වගේ. ඒක අපිට ඕනෙත් නැහැ. අපිට කාටවත් කියා පාණ්ඩවක්වත් මේ මෛත්‍රික වරෙල්ලා ඔක්කොමලා භාවනා කරපළා කියන්න ඕන ගමකුත් නැහැ. ඒ නිසා එතකොට එන ඒ ප්‍රඥාව ඒ පුද්ගලයා ගොලු කරවන සුළුයි. ඒ පුද්ගලයා මුනි කරවන සුළුයි. ඒ කරවන්නත් වෙනවා. මොකද මේ කියා පාණ්ඩ ගියොත් එම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් නිස්සද්දව වගකීමක් ගත්ත කෙනෙක් වගේ මේ ලැබිච්ච ආශයන ප්‍රත්‍ය දිනු කරමින් මේ පළවෙනි ආනිජ සප්පායට යන්න යෝගාවචරයට හිත දෙනවනම් ලෑස්ති වෙන මනසක් ඇති වෙනවනම් ඒ කවදාකවත් හිතන්න එපා මේ ආත්මේ වැඩක් කියලා. ඒක අනිවාර්යයෙන්ම ගිය ආත්මවල ඉඳලා ගෙනාවු ඒ ඒ උපනිෂේ සම්පත්තිය තමයි අපිට උදව් කරන්නේ. ඒක බණක් අහනකොට වෙන්න පුළුවන්, පරියන්කේ ඉන්නකොට වෙන්න පුළුවන්, සක්මනේ ඉන්නකොට වෙන්න පුළුවන්, කනහර කවුරු හරි ගහනකොට වෙන්න පුළුවන්, කොයි වෙලාවෙ වෙයිද කියන්න බෑ. හැබැයි ඉතින් අපි සාමාන්‍යයෙන් ඒ ඔක්කොම තියෙද්දි දවසට පැය හතරක් පහ භාවනා කරපන් ඉඳගනින් පාසක් පහ හතරක් පහක් සක්මන් කරපන් මේම් කියලා අපි උගන්වුවාට මේ දේ වැටහෙන වෙලාව කොයි වෙලාවෙද කියන්නේ. ඒක නිසා අපි මේකට සාදර වීමක් මේ වගේ බණක් අහනකොට ඇති වෙන්නේ ඉඩ තියෙනවා. ඒ වගේම කලින් අහලා තිබුණා නම් කල්පනා කරලා තිබුණා නම් ඒක නැවත සාහතික වීමක් යෝජනා ස්ථිරත්වයක් මේකෙන් වෙන්නේ ඉඩ තියෙනවා. ඒ දෙත් භාවනාව වගේම වැඩ. ඒ කියන්නේ අසුවිරු ඥාන නැත්තම් ඒ චින්තාමය ඥාන නැත්තම් කණෙක් පාරේ යවිදිනකොට මණික් ගලක පය හැපුණට ඌට තේරෙන්නේ කලේ එළිය තිබ්බට මොණින් අතර තිබ්බට වතුර එකතු වෙන්නේ නැහැ වගේ තමයි බන අහලා ඒ චින්තාමය ඥානයකට යොදවලා තමන්ට ලැබෙන අත්දැකීම අන්න ඒ දෘෂ්ටි කෝණයෙන් බලපු දවසේ ditta dhammeva ධිට්ඨි ධම්ම සුඛයක් අත්දකි. ප්‍රඥාවෙන් විනිවිදි මම ජීවිතේ නෙමෙයි මුළු සංසාරෙටම ධර්ම ස්ථිර භාවයක් ධර්මේ පදනමක් ස්ථාවර භාවයක් මම ලබා ගත්තා කියලා හරියට ඉදමක් අරගෙන ඔප්පුව සුද්ධ කරලා බුද්ධියට සින්න කරගත්ත පරිසර තියෙනෝනේ පොළොවේ මැරිච්චාම දැන් වැළලා ගන්න හරි තරම් තියෙනවා කියලා. ආහන්නේ වගේ ධර්මිෂ්ඨතාවයක් ලැබෙන්නේ මෙන්න මේ වගේ පළවෙනි ආනන්ද සප්පය ලැබිච්ච දවසේ. සමහර විටක ඒක කලින් ලැබිලා තියෙනවා දන්නේ ඒක දිහා මේ දෘෂ්ටි කෝණයෙන් බලපු දවසේ තේරෙනවා මණිකක් පයේ හැපුණු පළියට අයිතිය ලැබෙන්නේ නැහැ. ඒක අහුලගෙන මණිකක් බව තේරුම් ගත්ත දවසේ තමයි යාට බුද්ධිය ලැබෙන්නේ. ඒ නිසා මේ දෙක අතර සම්බන්ධතාවයේදී සමහර ස්වාමීන් වහන්සලා කියනවා මම හිතන්නේ ඒක ඇත්තට දොස් කියලා බණ අහනකොට නිවන් දකින්න පුළුවන් භාවනා කරන්න ඕනේ නැහැ කියන. ඒක මම හිතනවා ඒක පැත්තක ආන්තික කතාවක් කියලා. තව සමහර කියන බණ අහන්න ඕනෙත් නැහැ ඕනෙත් නැහැ භාවනා කරපුවම හරියයි කියලා. ඒ නිසා අපි කියමු අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගිය මල්ලිය පවසමි දෙන්නම හොඳේ කියා කියලා මේ භාවනා වැඩ පිළිවිද අපි බණත් කියලා ධර්ම සාකච්ඡාවල් කරමින් භාවනාත් කරමින් යන්නේ මේ තුනම සමසමව දැම්මොත් උඟ දෙනකොට පරෝදන වෙයි කියලා. ඒ නිසා මෙවැනි ධර්ම දේශනාවකදී උලුවාතරන් සුතමේ ඥාන කරුණු ඉදිරිපත් කරන්න ඕන. මේක තර්කයට ඉදිරිපත් කරන්න චින්තා මේ වශයෙන් අල්ලා ගන්න. හැබැයි ඒකට ආශය වුණ ප්‍රත්‍යය තියෙන්න ඕනේ භාවනා කරලා එදාට තමයි ජාඩියට මුහුරිය වාගේ මේ දෙක එකතු වෙන්නේ. ඉතින් ඒක දේශකයාගේ පමණක් තියෙන ගුණයක් නෙමෙයි. අසන්නා චීවුද්ධියෙන් අහන්න ඕනේ. අන්නේ වෙන වෙලාවල් වලදී මේ sannivedanaye ඒ බුදු පණිවිඩය එකින් එකට එකින් එකට මාරු වීම සිදු වෙන නිසා හැම කෙනෙක්ම බුදුමාගත් දල්වාගත්ත වීර්යයෙන් නිවැරදි එල්ලකින් මේ කටයුතු කරනකොට කොයි වෙලාවෙ ඒ ආනෙන්ජ සප්පාය සිදු වෙයිද එහෙම නැත්නම් මේ මහත්ගත වූ චිත්ත tattට යන්න පුළුවන්ද කියලා කියන්න බෑ ඒක ඒ විදිහට කියන්න බැරි නිසාමයි ඒක సౌందර්යය කියා ගන්න පුළුවන් එක කිසි ලස්සනක් ඔට්ටයක් තියෙනවා අහම්බෙන්ම සිද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ ලස්සනකම තියෙන නිසා අපි කවදාකවත් ඉක්මනට කරගන්න එපා. මං ගිය භාවනා වාරදී හම්බුණා මේ සැරේ හම්බුන්නේ ඊයේ හම්බුණා අද හම්බුණා අනේ කණපින්දම් ගහන්න එපා. අනේ චර්චුරු ගහන්න එපා. මේකෙන් වෙන්නේ ආගෙන ඉන්න මිනිහාගේ හිත නිකන් කුරුවල් වෙනවා නිකන් මාළුවක් පිලුණු වුණා වගේ වෙනවා. හැම වෙලාවෙම කල්පනා කරන්න ඒක නැති වුණාට කමන්නේ මම නැවත උපේනවා. ඒ ආනෙන්ජ සප්පයමන් සප්පයා ගන්නවා කියන ඒ ධෛර්යය, ඒ උනන්දු ඇතිවීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අදටත් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා